ඒක සර්වජන් වහන්සේ ඒ ද්වේතානුපස්සනාට අදාළ මාතෘකා පෙළගස්සනකොට ආලෝචනීය අංකයටයි මේක දක්වලා තියෙන්නේ ද්වේතානුපස්සන අනුව සලකා බලන්න කාරණා. ඉතින් මෙතෙක් අපි අර සාකච්ඡා කරගෙන ආපු කාරණා අනුව මිස මේකෙන් එහෙම පටන් ගත්තා නම් බොහොම අමාරුවකටපත් වෙනවා බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් බුදුජානනාංශයේ දේශනා භාෂාව කොහොමද කියලා තේරුම් ගන්නට ඒ මොකද මේකේ සරල පරිවර්තනය ගත්තොත් අපි මේ ඉදිරිපත් කරගත්ත ගාථාවේ මානෙනි දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සුමනක් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ යම් කිසි කෙනෙක් මේක සුඛයි කියලා කියනවා නම් ඒක ආර්යයන් වහන්සේලාට දුකක් ඒකම තහවුරු කරමින් අරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත දේව ප්‍රජාව සහිත මේ මනුස්ස ලෝකයේ යමක් දුකයි කියලා කියනවනම් ආර්යයන් වහන්සේලාට ඒක සපයි. ඉතින් ඒක බලනකොට පේනවා අපි සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටගත්ත මත දෙකක් මෙතන ඉදිරිපත් කරනවා. ඉතින් මේක මෙහෙම වෙන්න පුළුවන්. ඇත්තටම ආර්ය tattරපත් උනාට පස්සේ ලෝකයා සපයි කියලා හිතන දේ අන්ත දුකක් ගෙන දෙන දුකට හේතු වෙන කාරණාවක් වශයෙන් පිළිගන්න දෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයා දුකයි කියලා හිතන දේ ආර්ය ලෝකේ සපයි කියලා. නමුත් මේ අතරමැද ඉන්නේ යෝගාවචරය කොයි පැත්තද ගන්න. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඒ දිව්‍යයන් සහිත මරුන් සහිත බබුන් සහිත ලෝකෙටත් නෙවෙයි ආර්යයන් වහන්සේලාටත් නෙවෙයි. අපහසුවටපත් වෙන්නේ අතරමැද ඉන්නේ යෝගාවචරය. ඉතින් යෝගාවචරය මෙතෙන්දී මුසුක්කු වෙනවා. තේරුම් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේවා ගම්භීර ධර්ම ගැඹුරු ධර්ම කියලා මේව අවබෝධ කිරීමට ගන්න කාලය අඩු කරලා දේශපාසු දේවල් හොයනවා. ඒක නිසා මේ වගේ නිබ්බාන පරිසංයුත් දේශනා එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංයුත් දේශනා ਸਰවතන්සේ සඳහන් කර තිනවා ශාසනාන්තරස් දාන වෙනකොට ඉස්ලාම ලෝකෙන් ගිලිහෙන්නේ මෙව්වා කියලා. මොකද අහන්නවත් කැමති නැහැ. කොහොමඩක්වත් ඒක තේරුම් අරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි හිතමු යෝගාචර තත්ත්වයටපත් වෙච්ච නැති එහෙම නැත්නම් PhD thesis එකට එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තකට මේ වගේ දෙයක් කරන PhD එකක් එහෙම ලියන්න ගත්තොත් මොන වගේ අපහසුකට කෙනෙක්පත් වෙයිද කියලා. ඉතින් ඒක නිසා තන්නිකර මේ ශාසනය ආගම මේ ආධ්‍යාත්මික කටයුතු එහෙම නැත්නම් දැනුම සඳහා පමනක් ගන්න කෙනෙකුට එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් පමනක් මේ ශාසනය බහැලා කටයුතු කරන කෙනෙකුට එක්ක සංසන්දනය කළ බලනට යෝගාවචරයට යෝගාවචරයේ தත්ත්වය තමයි අපි තේරුම් අරගන්න තියෙන්නේ. ඒක නිසා අපි භාවනා ලෝකේ වෙන්න පුළුවන් සාමාන්‍ය ආගමන කර බුද්ධ ආගම වෙන්න පුළුවන් නැත්නම් ආර්ය ලෝකේ වෙන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ මේ දුක ගෙවම් කරන්න නැත්නම් සැප ලබන්න කියන අදහස තමයි ගත කරන්නේ. එතකොට මේ අපි දුක කියන වචනෙට දෙන අර්ථකථනය පවා අවදාකවත් පටන් ගන්න තැන නෙවෙයි ඉතුරු වෙන්නේ. මේක එnde end end end දුක විපරිණාම තත්ත්වයකටපත් වෙනවා දුක පිළිබඳව අර්ථකථනය පවා විනස් තත්ත්වයකටපත් වෙනවා භාවනාව දියුණු වේගන දියුණු යනකොට එහෙම නැත්නම් සැප පිළිබඳවත් ඒ නිසා සර්වචන් වහන්සේට දුණාට පස්සේ සාකච්ඡා කරන්න සිද්ධ වුණේ මෙන්න මේ ලෝකාන්තර දෙකක් අතර මේ ගැන අහලවත් නැති හිතලවත් නැති සැප හොයාගෙන යන පිරිසකට සර්වචන් වහන්සේ දෙන්නා කියන සැපද ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් සරුවචනසේ සඳහන් කරන ඒ පරම සුන්දර తত্ত্বය මේ අතෝ තමන්ගේ නිෂ්ඨා වශයෙන් බාර ගන්න කැමති වෙයිද කියලා. ඉතින් ඒක නිසා අපි අද ඉන්න තත්වයක් අවුරුදු 2600කට කලින් සරුවචන් වහන්සේ එදා මොන ජීවිත තත්ත්වයක් දිහා බලනකොට ලොකු වෙනසක් ඇතයි කියලා හිතන ඇත්ත වශයෙන් කියනවා කිසිම වෙනසක් කළා නැහැ. එදා තත්ත්වෙමයි අදත් තියෙන්නේ. ඒක නිසා ඒක තේරුම් ගන්නට එහෙම නැත්නම් සාක්ෂාත් කරන්න අවබෝධ කරන්න ගන්න යෝගාචරයට මේ බුදුහාමුදුරුත් එක්ක එදා ජේතවනාරාමයේ සවැත්වර හිටියත් අද මේ නන්නාදුන රටක හිටියත් කාර්යභාරේ එහෙම නැත්නම් තමන් කළ යුතු කාරණ කර්මාන්තේ කිසිම වෙනසක් කමක් නැත්තේ නෑ ඒක එකමයි. ඉතින් ඒක නිසා යෝගාවචරයේකට මේ වගේ දෙයක් ආරම්භයේදී කමටහනකට දුන්නොත් මම හිතන්නේ කවුරුත් භාවනාවකට ඉයි කියලා. මොකද ඒක පේන්න තියෙනවා සම්පූර්ණ අපි දන්න දේවල් වල උඩු යටි කුරු පෙරලිලක් මෙතන තියෙනවා. ඒ නිසා මෙවැනි ධර්ම කාරණා යෝගාවචරේකට භාවනා කරන කෙනෙකුට ගැළපෙන්නේ හෝ සාධනීය බවටපත් වෙන්නේ එයා සෑහෙන දුරට භාවනාවේ අදුම කඩම සකස් කරගෙන තමන්ගේ ක්‍රම සහ විදි තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට මේ දේවල් වලින් ටිකක් අත්දැක ගතට පස්සේ නම් මේ කාරණා කියලා දෙන්න පුළුවන්. මේ කාරණා වලට යොත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ විට වරදොලා තේරුම් ගන්න. ඒක නිසා සරුවචන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්මයේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්මයේ වගේම ගැඹුරු. ඒක මේ ඔක්කොටම කරන්න පුළුවන් දෙයක්වත් ඔක්කොටම සර්වචනංශ ඉදිරිපත් කරයි කියලා ඔක්කොටම නිවන් දකින්න පුළුවන් ක්‍රමිකුත් නෙවෙයි. ඒක නිසා අපි යම් කිසි බුදුහාමතුරු නියෝජනය කරමින් අපි කාට හරි මේකක් ආර්ධනාවක් මතින් හෝ යම් හේතුවක් නිසා කියලා දෙන්න යනකොට අපි නිතරම ඒ ධර්ම ගම්භීරත්වයේ ධර්ම ගෞරවේ තියාගෙන බුදුහාමුදුරෝ යම් ක්‍රමයක් හෙලි දැක්වා නම් යම් ක්‍රමයකට මේක ඉදිරිපත් කරා නම් ඒ ක්‍රමයෙන් පිට ගිය ගමන් මේවා හැම එකක්ම ඒ ඒ කෙනාට කට උතර බඳින්න වෙන බරපතල ප්‍රශ්න බවටපත් වෙනවා. ඒ නිසා ਸਰවඥාන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ ඒවා නොදන්න කෙනෙකුට නොදන්න තැනින් පටන් අරගෙන ක්‍රමයෙන් දිනු වෙලා යනකොට එnde end end අර පොඩි දඩුවෙකට තනකිරි දීලා ඊට පස්සේ බාගෙට තම්බිච්ච ආහාර දීලා බඩ බොක්ක හයි වුණාට පස්සේ තමයි හපල කන ආහාර දෙන්නේ හයි ප්‍රෝටීන් දෙන්නේ. එහෙම නැත්නම් පොඩි කාලේ මේක දුන්නා නම් ඒක දරුවට වසවිෂ වෙනවා. අන්න වගේ නිවෙනින් කුළු ගන්නන දේශනාවලදී මුලින්ම පෙන්නන එකත් මැදට යනකොට පෙන්නන එකත් අගට යනකොට පෙන්වන ප්‍රතිපදාවත් අතර විපරිණාමයක් තියෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ මේකයි. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි. <clears throat> මේ එක න්‍යායකින්, එක රැයකින්, එක බණකින් මේක ඔක්කොම තේරුම් ගන්න පුළුවන් කියලා. ඒව හිතන එක හොඳයි ධෛර්යයක් ඇති වෙනවනම් එහෙම හරි කමක් නැහැ. වැඩිට බහින එක නමුත් බහැලා කරගෙන යන්න යන්න තමයි ධර්ම ගම්භීරත්වයේ තේරෙන්නේ. ඒ නිසා ආරම්භක නවක යෝගාවචරයකට ආධිකම්මික විපස්සක යෝගාවචරයකට බොහෝම සරල දෙයක් උගන්වනවා. උගන්ලා යාට ඒක විශ්වාසයක් ඇති වෙනකන් ඒක කරලා පුරුදු වෙන්න ආරිනවා. ඒ දේ කරගෙන කරගෙන යනකොට තමයි ඒ කෙනාට අදාළ ඒ කෙනාටම අදාළ ඒ කාරණා ටිකෙන් ටික ටිකෙන් ටික මෝරගෙන යන ක්‍රමයට තමයි අත දෙන්න තියෙන්නේ. එහෙම නැතුව ඔක්කොටම එක සැරේ සියල්ලට ගැලපෙන ක්‍රමයකට මේක යන්නේ. ඉතින් ඒක නිසා සර්වචන්නාංශගේ ප්‍රඥාව කරුණාවත් එක්ක කලවම් වෙලා තමයි මේ sannivedane වෙලා තියෙන්නේ. උන්වහන්සේ ඒක නිසා කෙනෙක් Taman ඉදිරියට ආපු ගම, සම්මාදුන කෙනෙක් ආපු ගම, සන්දස්සේති කියලා ඉවරලා එයාට දැන් Taman බුදුන් ඉදිරි පිට ඉන්නේ කියන එක හේතු කරලා දෙන. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. බුදුන් දකින්න එක. නමුත් බුදුහාමර දැකලා කවුරක්වත් අඳුරන්නේ නැහැ මේ බුදුහාමතුරු කියලා. ඉතින් ඒ නිසා බුදුජානන් වහන්සේටම සිද්ධ වෙනවා දැන් Taman ඉදිරිපත් වෙලා තියෙන தත්ත්වේ නැත්තම් මේ ක්ෂණ සම්පත්තිය එයාට තේරුම් ගන්නට දෙන්න. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා ගන්නවා එයා ඉන්න තැන තේරුම් ගන්න. තේරුම් ගන්න කියනවා මේ Tamanගේ පුගමනාව ඉන්නේ බුදුහාමුදුර ඉස්සරහට ආවේ. ඒක කවුරු කියලා දෙයක් ආපු එකක් නෙවෙයිනේ. ඉතින් මේක අහම්බයක් නෙවෙයි. මේක ගොඩාක් පෙරකල පිනක ආනිසංස වාරයක්. ඉතින් ඒක සමාදන් වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් ඒ සම්දර්ශනය කරලා පෙන්වනකොට එයාගේ හිතේ පිබිදීමක් ඇති වෙන්නේ නැත්නම් චරබැලීමේ ආසාවක් එන්නේ නැත්නම් කුසල ඡන්දයක් එන්නේ නැත්නම් ඒක මුඩු බිමක් ඒකේ තමයි ඒකේ බීජයට වපුරලා ඇති වැඩක් නැහැ ඒ නිසා මේ සම්දර්ශනය කරනකොට ඒ කෙනාගේ පිපීමක් ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් පහළ වෙනවනම් බුදුජානනාංශේ වැඩිපුර පාඩම් ඉන්නඳ ඉස්සර වෙලා කියනවා දැන් තමන් පාඩමට සුදුස්සා ඒ මොකද දැන් තමන් ඒ චන සම්පatti උපයාගත්ත එක ගැන බුදුන් ඉදිරියටපත් වෙච්ච එක ගැන සමාදම් වෙනවා මම යාවි බුදුන් ගාවට බුදුදහම ඉස්ලාම් පෙන්වන්නේ බුදුදහමගේ ලොක්කන් නෙවෙයි පිට පැමිණි කෙනා තමන්ගේම ස්වච්ඡන්දේ බුදුන් ඉදිරියට පැමිණීම අහම්බයක් නෙවෙයි ඒකාන්තයෙන්ම පෙරකල පිනක අංශංශ වාරයක් ඊට පස්සේ ඒකෙදී බුදුහාමරගේ ගුණ පෙන්වන්නට වැඩිය වෙත පැමිණිච්ච කෙනාගේ ගුණ ඉදිරිපත් කරලා ඒක යාටම සමාදම් කරවීම නිසා ඒ බුද්ධයාට පෞරුෂත්වයක් ආරූඪ කරන බුදුජානනාංශය. කවදාකවත් මම දන්නව උඹ දන්නේ නැහැ. ඔබ වගේ මිනිහෙක් මයිලකට එන්න ඕනේ. එහෙම කතාවක් ඇත්තෙම නැහැ. ඒ කෙනාටම මතු කරලා පෙන්නනවා සංදර්ශනය කරලා සමාද කර සමාදම් කරනවා. දැන් ඉරපායලා තියෙන බව Taman දන්නවා. උදුන් ඉදිරියට ආපව දන්නවා මෙන්න මේ දෙක ඉතාමත් වැදගත් වෙනවා කෙනෙකුට තමන් ඉන්න තැනින් ඉන්න හැටියෙන් වැඩේ පටන් ගන්න පුළුවන් කිසිම කෙනෙක් උදේනන්සේ වෙත පැමිණිච්ච කිසිම කෙනෙක් හෙලා තලා කතා කරලා නැගිට යනවා කද්දාකත් නැහැ ඒක කියනවා බුද්ධාචින්නියක් කියලා උදේනන්සේ වෙත පැමිණි ඕනම කෙනෙකුට ඉස්සල්ලාම සාමිච්ච කතා කරන්න කියලා කොහොමද ගමනේනකොට ක්ලාන්ත වුණාද, වෙහෙස වුණාද, සුවසේ ගමන කරගත්ත ආදි වශයෙන් එයා එලිවත්තට එලිවත්තෙන් එනකොට බුදුජානනාසේ ඡාට සාමිචි කතාවක් කරනවා. ඒක බුද්ධාචින්‍යක්. බුදුජානනාසේ අතනෑර කරන වැඩක්. ඒ මොකද ඒ පුද්ගලයාගේ පෞෂත්ව නගා හිටවගත්තේ නැත්නම් ඒ පුරුෂයාට හැකි සංඥා වැරඳුනේ නැත්නම් මේ ගමන යන්න බෑ. මේක හැමෝටම කරන්න බෑ. ඒක තමන් පටන් ගත්ත තැන දන්න සීපත් කරන ආධුනික මනස තියෙන කෙනාට පමණයි පුළුවන් වෙන්නේ. අනේ මම මේ වගේ වැඩකට එනකොට මොනතරම් පොට්ට chance එකක්ද මේක සිද්ධ වුනේ. ඒක නිසා මම අද මෙතෙන්ට ආවේ හේතුඵල ධර්මයකට. ඒ නිසා මම දැන් මම මෙතන එක්කනා පිළිබඳව එහෙම අඩුපුප්පන්න යන්න නරකයි. එහෙම නැත්නම් සුදුසුකම් අහන්න යන්න නරකයි. මේ පැමිණීමේ අවස්ථාවෙම තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ සමුත්තේජනය කරනවා දැන් පුතේ ඔය ඔච්චර කල් කිරුවා වගේ හරියන්නේ නැහැ. දැන් සියල්ල නැවත සලකා බලන්න වෙනවා. මේ මේ මේ විදිහට වැඩ කරන්න වෙනවා. මේ මේ කල යුතු යුතුයකම් වර්ගයක් තියෙනවා. මේ මේ නොකල යුතු නොයුතුයකම් වර්ගයක් තියෙනවා. අන්න ඒ ටික නැවත සලකා බලන්න ගියාම ඒක ටිකක් ඇඟට දෙන වැඩක්. යෝගාවචරකම කියලා කියන්නේ මෙතෙක් අපි ජීවිතේ බාරගත්ත හැම වගකීමකටම යුතුයකමට වැඩිය යදී සැදී පැදී කටයුතු කරනවා. ඒ නිසා ඊට පස්සේ බුදුන්සේ සමුච්ඡේදනය කරන්නේ මෙන්න මේ මේ මෙතෙන් ඇවිල්ලා ඉනවා එකක් ලොකු ජයග්‍රහණයක් ඉදිරි කළ යුතු දෙයක්. අන්නේම කරන්න යනකොට තමයි යාට අපේ මේ හම්බෙලා තියෙන ටික ටිකයි ගොඩක් කරන් තියෙන එක වැඩි නේද කියලා විශාල භාර දූරයක් කට ගත්තා වගේ ආපහු පසුබාන. එච්චර මට පින තියනවාද එච්චර මට දැනුම තියනවාද එච්චර මට සුදුසුකම් තියනවාද කියලා ඒ පසුබාහන කොට සර්වඥාන්සේ සම්පාරසණය කරනවා පිළිට තට්ටු කරලා යථා කාර්යයන් වහන්සලා ගිහිලා තියෙන ওই පාරේ තමයි. කොයින් එපිට වෙන යන්න තැනක් නැහැ. ඒක නිසා හැම කෙනාටම ඒ වගේ බරපතල කටයුත්තකට යනකොට අඩිය පිටිපස්සට තියන්න හිතෙනවා තියන්න එපා. තිබ්බට කවුරක්වත් ඒක වැරද්ද හදලා දෙන්න කෙනෙක් නැහැ. ඒ කියලා සම්පාංශනය කරලා ඒ කෙනාව ඒ පාරට යොදවනවා. ඒ වාගේ තමයි ඉස්ලාම් බුදුජානනාංශයේ චතුරාර්ය සත්‍ය වගේ දේවල් ප්‍රකාශ කරන කවදාවත් යන්නේ. අද තින්න මරි මෝඩ ගුරුවරු පටන් ගන්නකොටම චතුරාර්ය සත්‍යයෙන් පටන් ගන්නවා කියන මනසට තේරෙන්නේ නැහැ අහන මනසට තේරෙන්නේ නැහැ බුදුජානන්සේක මේ දාන කතා ශීල කතා සංඝ කතා කාමනං ආදීනව සෝකාර සංකිලේසං සාමුක්ඛංශික දේශනා කියන ගොඩාක් කියලා එයාට පෙන්නලා දීලා ඔබටත් මේක කළ හැකි මේකට හැකියාව තියෙනවා කියන විශ්වාසය ඇති කරන්න හදනකොට යහපත් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණොත් විතරක් දුක්ඛාරය සත්‍ය ඉදිරිපත් කරනවා. ඒ දුක්ඛාරය සත්‍යයෙන් තමයි ඇත්තටම මේ ත්‍රිතානපසන සූත්‍රේ පටන් කරගත්තේ සතරාරි සත්‍යයෙන්. ඒක දේශනා වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී. ඉස්ලාම කියලා දෙන්නේ ඔය මොනවාවත් කතාවක් නෙවෙයි. මේ 1 2 3 4 කියන්න පුළුවන්ද කියලා ආස්වාද ප්‍රසවාසයේ කායි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි ආශ්වාස ප්‍රශ්වාස තුනයි කියලා බොහොම සරල වැඩක්. ඒ කෙනාට තමයි තේරෙන්නේ මේ කොහොමද මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක ඉන්න එක දුක්ඛ සත්‍ය සම්බන්ධ වෙන්නේ. කොහොමද දුක්ඛ සමුදයට සම්බන්ධ වෙන්නේ? කොහොමද දුක්ඛ නිරෝධයට සම්බන්ධ වෙන්නේ කියලා කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලදී බුදුන් කෙරේ ශ්‍රද්ධාව අවශ්‍යයි. එහෙම නැත්නම් ඊට ඉස්සලා විශාල සංසාරගත දුකකටපත් වෙලා සංවේගයේ තියෙන්න ඕනේ. එන්නේ කාරණා දෙක එකක් තිබුණොත් තමයි කෙනෙක් භාවනාවට බහින්නේ. ඒක නිසා බුදුජානක වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ සාමාන්‍ය ලෝකයා දුකයි කියන දේවල්. අම්මා මැරුණා, තාත්තා මැරුණා, ගෙට ගිනි ගත්තා, වස්තුව භෝගේ නැති වුණා. මේවා ඔක්කොම දුකයි. ඒ නිසා ලෝකයා උත්සාහ කරන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කරලා, බැංකුවල මුදල් තැන්පත් කරලා, ඒ වගේ දේපච්චාම ආරක්ෂා කරන්න පුළුවන් ගිනි නියෝන හමුදාවල ඇති කරගෙන මේක කරන්න පුළුවන් කියලා. නමුත් බුදුජානකයන් පෙන්නන්නේ මේ මේ දුකේ තියෙන වටිනාකම කොච්චරද කියනවනම් මේ ලෝකේ සද්ධාව ඇති වෙන්න ආසන්නම කාරණාව දුක. ඒක නිසා සද්ධාාවක් කාටද ඇතිලා තියෙනවනම් ඒක කවදාකවත් කාගවත් දක්ෂකමක් නිසා නෙවෙයි එයා වෙත පැමිණිච්ච දුකක් නිසායි. ඒසා දුක්ඛෝපනිසා සද්ධා ඒ නිසා මේ ශ්‍රද්ධාවෙන් තමයි ඊටු සේරම කටයුතු කරන්නේ. ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ආදී වශයෙන් ඔක්කොම අපේ කටයුතු කර දෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්න ආසන්න කාරණා වෙලා තියෙන දුක නිසා මේ දුකම තමයි දුක නැති කිරීමේ වැඩපිළිවෙලේ මූලිකම සාධනීය පැත්ත. ඒ නැත්තම් ආස්තිකත්වයේ හැකි සංඥාවේ මූලිකම දේ තමයි තමන් වෙත පැමිණි දුක. ඉතින් කවදා හරි එවැනි දුකක් නිසායි අපි මේක වාලයක් අතට දෙකතුනේ. ඒක නිසායි අපි මේ සියලු වැඩ බහා තබලා ප්‍රධාන ඒ විදියට මේ සතිපට්ඨාන ඉතින් තියාගත්තේ කියලා ඒ හේතු වෙච්ච දුක දිහා නදකින්න පතන් කියන පැත්තෙන් බලන්න පුරුදු වෙච්ච දවසේ ආර්යයන් වහන්සේටමක් වෙනවා. එහෙම නැත්නම් අපි මේ වෙත් පැමිණින්නේ දුකක් නිසා නිසා වහා මේ දුක නැති කරන්න ඕනේ. නැත්නම් ඒ දුක ඇති කරපු කෙනාට විරුද්ධව නඩු දාන්න ඕනේ ආදී කල්පනා කර කර කොච්චර භාවනා කරත් ඒ වෙත පැමිණීමට සද්ධාව ඇති කර දුකෙහි සංවේග පැත්ත සාධනීය පැත්ත හැකි සංඥා ඇති කරන පැත්ත දකින්න තාක්කල් ආයේ ගමනේ කිසිම සුන්දරත්වයක් නැහැ ඒ වගේ මේකේ භයානක පැත්තක් තියෙනවා මට ඇහිලා තියෙන වචනේ අපේ ලොකු සාංශකේ පමණයි කහටක ශ්‍රද්ධාව ඇති කරන්න යන්න කාටවත් ශ්‍රද්ධාව දෙන්න ඕන නම් දුකක් දෙන්නයි තියෙන්නේ. කාට හරි ශ්‍රද්ධාවක් ඇති කරන්න ඕන නම් ගිනි ගෙඩියක් දෙන එකයි තියෙන්නේ. ඒක තමයි වෙන ආගම් වල කරන්නේ. ඒ ආගමට ගණ්ඩ විශාල බයක් ඇති කරනවා. ඒ ආගම් වල හරියට අපායේ ඇඳලා පෙන්නනවා. බය කරවනවා. දුකක් දීලා තමයි ගන්නෙ. සර්වඥාන්සේ කවදාකවත් ඒ වගේ අමානුෂික දෙයකට කියන්නේ පැමිණි දුකයි ගන්නෙ. පැමිණි දුකයි පැනිටා කරගන්න. සිංහලයේ රටේ අත දාන්න වටින මේ මේ මේ වචනෙට පැමිණි දුක් පෙන්දහයි කියන එකට ඒ පැමිණි දුකටයි බුදුහාමුදුරුවෝ සාධනීය පැත්ත ඇති කරන්නේ. දුකක් කාටවත් ඇති කරන්නත් එපා. ඇති වෙච්ච දුකට පැනලා පයේ පැනලා යන්නත් එපා. මේ දුකේ තියෙන ඉදිරියට තල්ලු කරන ගතිය, නිර්මාණශීලීත්වය කෙනෙකුට දකින්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද මොකද දවසට කොච්චර දුක් වෙනවද? නොමිලේ ලැබෙනවා. කෙල්ලෝරක් නැතුව ලැබෙනවා. නෑදෑයින්ට පිසිත වෙන්න දෙගුණ දෙගුණ වෙලා ලැබෙනවා. ඉතින් ඒක හරි පැත්තට දාගන්න පුළුවන් නම් කවදාකවත් එයාට සන්තුෂ්ඨතාවයක් නැති වෙන්න පුළුවන් හැම වෙලාවෙම පූර්ණ සන්තුෂ්තියකින් ගත කරන්න පුළුවන් දැන් ශ්‍රද්ධාව වැඩනකොට හේත වෙනකොට තව කවුරුත් කිනි කිඩියක් දෙනවා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. අවුරුවට මොනවද ඕනියමක් කරන්න. ඒ හැම දෙයක්ම මේ සංවේගයක් විදිහට ඇති කරන වේගයක් කරන ඉදිරියට යන ගමනකට යන්න පටන් අරගත්තොත් මුළු ආධ්‍යාත්මික ගමනේම මූලික ඉන්ධනය වෙන්නේ දුක. අපි ඒ ඉන්ධනය හරියටියට යොදව ගන්න දන්නේ නැත්නම් ඒකට වෛර කෙරුවොත් නැත්නම් ඒක අයින් කරන්න හැදුවොත් ඉතින් ඒ කෙනාට මේ ගමන අතරමඟදී බොහෝම කුණ කඩාවැටෙනවා. ඒක නිසා ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් බලනකොට මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම දුකයි කියලා කියනවනම් ඒක තමයි එකම සැප. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යෝගාවචරයක තේරෙන්නේ නැහැ. සාර්ථක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. එයාට ඉස්සර භාවනා කරන්න ඉස්සර තිබුණු යම් යම් පීඩා යම් යම් කරදර ආවට දැන් ඒක ගණන් ගන්න නැතුව යන්න පුළුවන් තත්ත්වයකට එනවා. නමුත් අලුතෙන් එන දුක් එයා ප්‍රශ්න කරනවා ඇයි මං වගේ භාවනා කරනකොට දුක් එන්නේ කියලා. මම මේ තරම් මිනිස්සු දුකට කරනවා මම මේ තරම් කරලක් තියෙනවා මෙහෙම තියේදී ඇයි මට දුක් එන්නේ කියලා. එයාට මතක වෙන්නේ නැහැ ඒ භාවනා ජීවිතය ගත කරපු නිසා වෙත පැමිණෙන තියෙන විශාල දුක් රාශි ප්‍රමාණයක් වෙත නොපැමිණෙන පැත්තකට යනවා. ඒක යාට තේරෙන්නේ නැහැ. නමුත් යාට පේන්නේ වෙත පැමිණිච්ච පුංචි දුක. ඒක අර ඉඳුරංගේ ප්‍රණීත භාවය නිසා ලොකු වෙලා පේනවා. තෙද ගැනිලා පේනවා. ඒකට ඔට්ටු වෙවි ජීවත් වෙනවා. යම් වෙලාවක ඒ දුක පැමිණීම නතර වෙච්ච ගමන් මේ යෝගාචර නින්දට වැටෙනවා. මේ යෝගාචරගේ හිත සැඟවි ගන්නවා. ඒ නිසා මේ දුකක ඉන්න තාක්කල් තමයි මේ සද්ධා වීර්ය ආදී ධර්ම මතුවලා තියෙන්නේ. ඒක නිසා ඒක තැනක ඒ සුත්ත නිපාතේ ਸਰවචාරි සඳහන් කරලා තියෙනවා. දිවස්සුල තියලා ඉන්නේ කාට මොන මරණෙදිද කියලා. උල තියනයි කියලා කියන්නේ උල තියාගෙන මේ පසපැත්තේ තිබ්බට පස්සේ බෙල්ලෙන් උල එළියට ආවට පස්සේ ඒකේ නිින්ද යනවාද කියලා. ඒ විදිහට නිතරම පෙළෙන දුකක පවතින උඹට ඒ දුක පිළිබඳ සද්ධාාවක් තියෙන නැත්නම් දුකේ සද්ධාව උපය ගන්න හැටි දන්නවනම් මොන ඉදිමතක්ද? එළඹිච්ච තද වීරියක් වැඩි වීරියක් ඒ කිනාට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පැමිණිච්ච දුක වීරියක් බවට පත් කර ගන්න පුළුවන්. ඒක වෙන්නේ ශ්‍රද්ධාව හරහා. වීරියක් බවට පත් කර ගන්න පුළුවන් ඉච්චක තමයි ලෝකේ පොහසත්ම කෙනා. ඒ වාගේම කියවලා බලන්න ලෝකෙම જાතික ඕනම භාෂාවක කියලා තියෙන වීර කතා. ඒ හැම වීරයෙක්ම ඒ જાතිය කවුරුවක් වින්දට වැඩිය දුක් විඳලා තිනවා කාටවත් කියන්නේ නෑ. වින්දට පස්සේ තමයි යාට ඔය කවුරක් අතටවත් සැලෙන්නේ නැති සැක උපදවන්නේ නැති පුදුමාකාර පෞරුෂත්වයක් ඇවිල්ලා තියෙන විඳ ප්‍රමාණයට ඒ කෙනා ඊට පස්සේ ඉස්ලාම දුක එන වෙලාවට සූර වෙනවා ඊට පස්සේ වීරයෙක් බවටපත් වෙන ලෝකෙ පිළිඅර ගන්නවා නමුත් බුදුජානනාංශ කිව්වේ නෑ සූර වීර වෙන්න කියලා බුදුරජාණන්ගේ සූර වීර ධීර වෙන්නේ කියලා සූර වීර ධීර වෙනවා කියලා කියන්නේ හැම එන පැමිණිච්ච හැම ප්‍රශ්නයකින්ම හැම කරදරයකින්ම එයා සංවේගය ඇති කර ගන්න ගන්නවා ඇති කරනවල ඒක අනුන්ට පේන්න අනික් අයට ඒකෙන් ආදර්ශයක් කරන විදිහට අනික් අයට ඒක පාඩමක් විදිහට උගන්වනවා. නමුත් ධීර වෙනවා කියලා කියන්නේ තමන්ගේ භාවනා කඩා ගන්නෙත් නෑ තමන්ගේ දියුණුව නිවන පාව දෙන්නෙත් නෑ. ඒ අනුන්ගේ වැඩ කරන්න කියලා තමන්ගේ වැඩ බාරගත්තොත් එයා වීරත්වයෙන් අතර නම් ධීරත්වයට යන්නේ නෑ. සර්වඥාන්සේ ධීරය කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ යෝගාවචරයට. අලඟ හැම සූරකමක්ම තියෙනවනේ බෙත පැමිණෙන හැම දුකක්ම ඉන්ද්‍රයක් බවට පත් කරගන්නවා. ඒ ඉන්දනයෙන් අනුන්ට ආදර්ශයක් පෙන්වන්න ඕනේ. ඒක වැටිච්චාම හේ බාල පස්ස ගහලා අඬා වැටිලා පපුවක් දෙක ගහගෙන කන පින්න ගහන අඬන එක නෙවෙයි කාරණාව. නසන්න මනසකින් ඉඳලා ඒ කටයුත්ත හරහා බල යනකොට අනික් කාට ආදර්ශයක් වෙන ඊට පස්සේ ධීරත්වයකටපත් වෙනවා. ධීරත්වයටපත් වෙන කියන්නේ කරදර ආවයි කියලා තමගේ කාලතරණ ලේසකින් වෙනස් කරන්නේ. ලේසියකින් වෙනස් කරන්නේ නැහැ. කොයි කරදර වුණත් එන්නේ අක්‍රමිකව. මොකද තරම් උත්සාහ කරනවා ක්‍රමිකව තමන්ගේ කාලසටහන කරගෙන යන්න. එතකොට දවසක තමන්ට තේරෙන පටන් අරගත්තොත් මේ එකම දුකකටවත් එකම කරදරයකටවත් අඩු ගානේ මගේ සතියනේ මගේ කාලසටහනවත් කඩන්න බෑ කියලා අන්න එදාට තේතගේ සතිය ශක්තිමත් වෙලයි කියලා. ඒක සර්වඥාන්සි පෙන්නන්නේ කුසීතයට බඩගින්නක් ආවත් බඩ පිරුණයි කිව්වත් කුසීත වස්තුවේ. බඩගින්න චීති කොහොමද භාවනා කරන්නේ? ඊට පස්සේ කාපිරිය මගුලේ වගේ හොන්දට කනවා. කාලිවල කියන බඩ පිළෙන් දෙති කොහොම භාවනා කරන්නේ. ඒ නිසා බඩ ගින්න තිබුණත් උඩ භාවනා කරන්න බෑ බඩ පිළ තිබුණත් බෑ. දැන් ගමනක් යන්න තියෙනවායි කියලා කඩලතුම උඩ ගහලා ලෑස්තියි. ඔක්කොම කාලසටහන් පැත්තක දාලා ඒකට ලෑස්ති. ඊට පස්සේ ගමන ගිහිල්ලා ආවට පස්සේ කියනවා හරි මහන්සි ගමනින් පහන්සි කියලා ආපු දවසේ ඉඳලා ආයෙ විවේක ගන්න. එහෙනම් මට මේ ලෙඩක් හැදීගෙන එන්නේ ඔය ලෙඩේ ආවොත් එහෙම නම් ලේසි නෑ. ඒ නිසා කල්ැතුවම ඇඟ විවේක වෙන්න ඕන කියලා ලෙඩ වෙන්න කලින්ම කුසීත වෙනවා. ඊට සනිකුණාට පස්සේ කියන බරපතල දෙකින් පස්සේ මේ ඉන්නේ. ඒ නිසා මේ සැප දෙන්න ඕනයි කියලා. එහෙම නැත්නම් සීතල කාලයක් එනකොට කියනවා මේ සීතල වැඩි භාවනා කරන්න බෑ. ඉදිරි පාට යන්න බෑ. ධක්මනක් කරගන්නත් බෑ කියලා සීතල නිසා අකුලගෙන බුදිය ගන්න. උෂ්ණාපවම කියනවා සාමාන්‍ය රත් වෙච්චාම හිත ටිකක් නින්දට බර ගතියක් තියෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවට ඕනට වේද කරන්න හොඳ නැහැ කියලා රත්තුන වැඩි කියලා බුදිය ගන්න. ඔය අරික් කාලක් කොයි වෙලාවෙත් අපි ළඟ තියෙනවා. පාට එකක් කොයි වෙලාවෙත් කියනවා. වීරය මේකමයි අනිපැත්ත හරවන්නේ. ගමනක් මේ බඩගිනි කියලා හිතා ගන්නවා. මේ බඩගිනි වෙලාවේදී හිත කොහොමඩක්වත් ඇතුළට එන්නේ. පිට දුවන්නේ. ඒක නිසා මේ බඩගින්නට හිත දැම්මනම් එයාට ඒකම අරමුණක් කරගෙන ඉන්න පුළුවන්. පච්චාවට පස්සේ එයා කැමැතේට වැඩි වෙලා ඉඳෙන්නේ නැහැ. පුළුවන් තරම් හිතා ගන්නවා මේකට පස්සේ පරියන්කට යන්න නරකයි සක්මන් කරන්න ඕනේ ඒක කුසීත වීමට හේතුවක් කරගන්නේ අදාළ භාවනාවක් කරලා බඩගිනි කියලා හෝ බඩ පිළ වැඩි කියලා කරන්නේ නැතුව ඒකම අරමුණු කරගෙන ඒකට ගැළපෙන විදිහට සක්මන් පරියන්ක භාවනා යොදලා සෞඛ්‍ය සම්පත්‍ය වැඩි කර ගැනීමට බඩගිනි සහ බඩ පිළිච්ච ගතිය පාවිච්චි කරනවා ශීත වෙනකොට ඒ අනුරාධපුරේ ආම්තු කෙනෙක්ගේ කතාවක් කියලා කියනවා. ඒ ආම්තුරෝ මේ කලතුණ වයසක ආම්තුකෙන් විතර භාවනා කරන පණිවිඩක් තියලා ස්ථානට ඇවිල්ලා තියෙන ලොකු ආම්තුරේ ඉඳලා නැහැ. පොඩි ආම්තුරෝට කියලා කියනවා ආගන්තුක සත්කාරය කරන්න. ඉතින් මේ ආම්තුරෝ ආපු ගමන් ලොකු ආම්තුර කියලා කාමරට ගිහිල්ලා උන්වතු ඇල්ලතු සපෙලා දීලා දැහැරි දන සලලා දීලා කාමරේ හදලා වැසිකිලි පෙන්නලා වතුර පෙන්නලා මේ පොඩි ආම්තුර පෙන්නවලු. මේ ආම්තුරෝ සිවුරු තුන විතරක් කරන ඉස්සරහා මේ ගහක් යට වෙලා පුදුමාකාර සීතලක් වෙලී. භාවනා කරනවා. ලොක්කොගේ හැමතැන දැන් හරි හිතට හරි නෑ. ලොකුහාමුදුරුවෝ බැනුම් ගන්නටත් වෙනවා මේ ආගන්තුක හාමුදුරන්ට මේ පහසුකම් ඔක්කොම මේ කාමරේ තියෙදි මේ හාමුදුරුවෝ එළියට වෙලා පින්නේ ගහක් මොටලා භාවනා. ඉතින් ගිහිල්ලා සැරයක් ඇඳලා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කාමරේ වහන්සේට වෙන් කළා තියෙනවා. කැමැති විදියට පාවිච්චි කරලා කන හොඳයි පොඩි නම කියලා කියනවා. දෙවෙනි සැරේත් ගිහිලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඇතුළටල වාඩි වෙනවා නම් බලනවා හොඳයි නේද? නෑ හොඳයි කමක් නෑ කියලා අන්තිම සැරේ කළා ස්වාමීන් වහන්සේ මේ සීතල වැඩි. ඒක නිසා මම ආරාධනා කරේ ඒක නිසා කර්මා කළා ඊට පස්සේ කළා මේ සීතල වැඩි නිසා තමයි මම මේ එළිය භාවනා කරන්නේ. මේ ආත්ම නිවන් ළඟින් බැරිව මම සීත නරකයටම යන්න වුණොත් මෙහෙම සීතලක් නෙවෙයි මට විඳින්න වෙන්නේ. දැන් ওই දෙකම විඳින්න පුළුවන්. ඒ ඒ එන්න තියෙන සීතලට බයේ තමයි මම මේ සීතල විඳින්නේ කියලා. ඉතින් මේ ශාංශය ආවට පස්සේ ලොකු ශාංශය කියලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ඊට පස්සේ ඒක අටුවාචාර්ය වහන්සේලා පොතේ ලියලා තියෙනවා. ඔය සීතල උණුසුමට මේ බෝධිලිම පර්ණ මාරු කරන්න වගේ ওই නැටිලි නැටුවොත් අපිට මේ දුකේ තියෙන සැප දක් ගන්න හම්බ වෙන්නේ. ඒ ඒ පැත්තට මේ පැත්තට නටන්න ගත්තොත් මේකෙන් කියන්නේ මේ අනවශ්‍ය විදිහට තමන් විරුද්ධ වෙලා ලෙඩ වෙලා නාස්ති කරගන්න කියලා. නමුත් ඕනම කෙනෙක් දන්නේ නැහැ තමන්ගේ හිත. කයේ හැද ගැහෙන්න පුළුවන් තියෙන හැකියාව. හැද ගැහෙන්න තියෙන පුළුවන් හැකියාවට සැප දෙන්න ගිය ගමන් හොරතල් වෙනවා. ඊට පස්සේ ඒ දැරීමේ ශක්තිය සම්පූර්ණ අකමකය යනවා. එක සැරේ කරන්න බෑ ඒක. ටික ටික ටික ටික පුරුදු කරාට පස්සේ ඒ සීතලම නැත්නම් සීතලෙන්ම ප්‍රතිශක්තියක් හදාගන්න පුළුවන් ටික ටික ටික ටික පුරුදු කරලා. ඉතින් ඒකට අර පැමේ දුකට පැනිටයි කියන වගේ මේ අලුතෙන්ම සීතාගාර වලට රිංගලා ගිහිල්ලා මේක පරීක්ෂණ කරන්න ඕනේ. අර සීතල කාපු වෙලාවේ උත්සාහ කරලා බලන්න. වෙනස තරම්ම නැතුව ටිකක් වැඩිපුර උත්සාහ කරලා බලන්න. මම මේක 100 100ක්ම කරන්න මොන කරලා දැඩි අධිෂ්ඨානයෙන් කියලා සීතලෙ මැරෙන්න හදන එක නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ ටිකක් ඒ දුකත් එක්ක කරටක් දාගන්න දන්නේ නැත්නම් ඒවත් එක ඉන්න දන්නේ නැත්නම් කවදාකවත් එයාගේ ප්‍රතිශක්තිය වැඩිමක් වෙන්නේ නැහැ. ඒක උෂ්ණය ඇති වෙච්ච වෙලාවෙදිත් ඒ වගේම සිද්ධියක් සඳහන් කළා කියලා තියෙනවා. මේ පොඩි ආමසෝ කියලා කියනකොට මම මේ උෂ්ණයට බය නිසා තමයි භාවනා කරන්නේ මේ ආත්මෙ මේ ටික කරගන්න බැරුව වැටුනොත් නරකාදීයකට අවීචයකට ඒකේ ගින්දර මෙච්චරයි කියලා නෑ. කටින් පිළිදිය වක් කරනකොට ඒ වෙලාවෙම බඩවල් පුච්චගෙන අහපැත්තෙන් එළියට යන තරමටම ගින්නක් එතන තියෙන්නේ. ලෝධියක් තියෙන්නේ ඒ නිසා ඒකට බය නිසා තමයි මෙහෙම කරන්නේ. ඒ නිසා ඒක ශාසනයේ දීලා තියෙන මේ උපහැරණ නැත්නම් ආදර්ශ තියා බලනකොට අපි ළඟ එන දුකේ තියෙන පොඩි ප්‍රගතියක් පරීක්ෂණයක් එනේන එකට එනේන එකට මුණ දෙන්න පටන් අරගත්තොත් ඒකේ සීමාවක් නැහැ ඒක හැඩ ගැහෙන ප්‍රමාණය. දැන් මේ තියෙන නව තාක්ෂණය නිසා පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාගෙන තමයි හදන්නේ. ඉතින් පොඩ්ඩක් ලෙඩක් ආව ගමන් පුපුරලා නැහැ. මොනම දෙයක්වත් දරා කියා ගන්න ශක්තියක් නැත්තේ නෑ. ඉතින් එතකොට ඒ කෙනාට මේ දුකක තියෙන මිහිරියාවක් හෝ පැමිණි දුක පැමිණි රහක් නෙවෙයි. දුක එන්නේ ඉස්සරලා. දුක එන්නේ ඉස්සරලා බයට නැහිනවා. ඉතින් ඒ වගේම ගමනක් යන්නේ ඉස්සරලා ගමනක් ආවට පස්සේ කියලා සර්වචනන්සේ වැඩ ඉන්න කාලේ මාස 3ක් සමාට 4ක් එක තැනක ගහක් ඇතුළේ ඉන්නවා. ඊටු මාස 8ම හෝ සමහරට එක 9ක් වෙලා තියෙන වෙලාවලුත් තියෙනවා. අට මාස 6ක්වත් මොනම ෂෙඩියුල් එකක්වත් නැහැ. මොනම ගමන්මල්ලක්වත් නැහැ. බහිනව පාට. ගමන් යන්න තියෙනවයි කියලා ප්‍රශ්නයක් හෝ ගමන ගිහිල්ලා ආවයි කියලා ප්‍රශ්නයක් හෝ කිසිම තැනක ලියවිලා නැහැ. හැමදාම කිලෝමීටර් 15ක් විතර ප්‍රමාණයක් ගමන් යනවා. යනකොට දකින්න හැම කෙනාටම දාන ටිකක් කනවා සූපත් වේවා කියලා පණ ටිකක් කියලා. හන්දවෙනකොට <coughs> හන්දවෙනකොට දන්න කෙනෙක් આવොත් හම්බෙලා බණ ටිකක් කිව්වා අපේක්ෂාවක් නැහැ එතනින් එහා තැනකට කියලා. විශේෂයෙන්ම බුදුහාමරගේ පළවෙනි අවුරුදු 20 පූර්ව බුද්ධ ශාසනය කියලා සඳහන් කරලා තියෙනවා සේනාසන බාර අරන්නේ. කිසිම තැනක සේනාසන නැහැ. උන්වහන්සේට නිත්‍ය පිටිපසින් යන ශිෂ්‍යෝපරිසක් ඉඳලත් නැහැ. ශිෂ්‍යයන්ට ශිෂ්‍යෝ ඉඳලත් නැහැ. ත්‍රිපිටකයත් තිබිලත් නැහැ. ලයිබ්‍රරිස් උත් නැහැ. පොතුත් නැහැ. මොනම මේ සිවුර මෙහෙම වෙන්න ඕනේ, දාන මෙහෙම මොකක්වත් නැහැ. වැඩියෙන්ම නිවන් දැකලා තියෙන එක. ඉතින් පහු වෙනකොට හරියට මේක මෙහෙම කරන්න ඕනේ, පොත මෙහෙම තියෙන්න ඕනේ, සිවුර මෙහෙම තියෙන්න ඕනේ, අරක මෙහෙමයි, මේක මෙහෙමයි. ඉතින් ගත්තට පස්සේ අහලා තියෙනවා. අවසර ස්වාමීන් මේ මෙච්චර මේ එලි දක්කනකොට, තොවිලි එලි දක්කනකොට දැන් නිවන් දකින්න නැත්තේ මොකද කියන්නේ? නෑ හොඳ පින්වත් ඇත්තෝ ඒ දවස්වල ආවා. ඒ කට්ටිය නිවන් දැක්කා. දැන් ඉන්න කට්ටිය කොච්චර නීති දැම්ම නීතිය වඩන්න බලනවා මිසක් ආ. ඒගොල්ල මේ මේ දුක අවබෝධ කරගන්න උත්සාහ කරන ගතිය අඩුයි. ඒක ඉතින් ඒ පින් ඇති අත්ව කලින් කලින් ඇවිල්ලා කට්ටික වැටික් කරගෙන ගියයි කියන්නේ. මේ තව ඉස්සරහට යනකොට තව දුරටත් මේ සදාචාරවාදීන් නිසා සීලබ්බත පරාමාසකාරෝ නිසා ගොඩාක් නීති දා ගන්නවා. ඒ නීති දාගත්තට පස්සේ කුරුසෙට තියලා එන ගහගන්නේ කොහොඳයි. මොන්න දෙයක්වත් කරන්න බෑ. ඉතින් එහෙම කෙනෙකුට ගමනක් යන්න ගියාමත් ගමනක් කියලා ආපුවාමත් අර නීති පද්ධතිය. එහෙම නැත්නම් මේ යෝගාවචරකම අඩු නිසායි කියලා ඉතින් ගොඩාක් විශ්‍රාම ගන්න ඕන විවේක ගන්න ඕන ලෑස්ති වෙන්න ඕනේ. ඒ මොකද මේ සංසාර ගමනේ පදිකයෝ බව දන්නේ නැහැ. අපි ගමිකයෝ බව දන්නේ නැහැ. අපි මේ කැරගෙන ලෝකෙක ඉන්නේ. කැරගෙන සංසාරෙක ඉන්නේ. අපි ඒකේ කුණ්‍ය ගහ ගන්න හදනවා මෙතනමයි කියන්නේ. ඒකටත් පේන තියෙන්නේ මේ දුක, වෙත පැමිණෙන දුක හරස් වෙන්න හදලා. කඟ කඟ දික කඟක් ගහගෙන එනකොට ඒකට හරස් වෙන්න ගියා වගේ ගිහිල්ලා පුදුමාකාර මේ දුක නැති කිරීමේ ව්‍යාපාරයකට බහැලා කරදර වෙනවා. ඒ වගේම ලෙඩක් එන්න ලෙඩක් ආවට පස්සේ හැම වෙලාවකදීම සරුවචන සඳහන් කර තිනවා ශ්‍රද්ධාව මදි කෙනා දුක පිළිගන්න පිළිගන්න බැරි කෙනා නිතරම වීරිය කඩා බිඳගෙන කුසීත වස්තු වවාගෙන ඒ කෙනාට ඒ පළවෙනි ආර්ය සත්‍ය ඉහළට විඳගෙන යෑමේ කාගෙන යෑමේ ශක්තිය අඩු වෙලා යනවා. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තියෙන හොඳම උපමානේ තමයි මම භාවනා ජීවනක් වෙනවද කියලා වෙනස පැමිණෙන දුක සාමාන්‍ය දුකක් ආපුවාම නැගිට සැලෙන ගතිය අඩු වෙලා එනකොට පොඩි සැලිල්ලක් කොහොමදක් තියෙනවා නමුත් ටික වෙලාවකින් මේ දුකේ තියෙන සාධනීය පැත්ත මේ සංවේගය කියන එක සඳහන් කරන්නේ ඒකේ සංවේගයේ තියෙන මේ වේගය ගන්නවා ඒ වේගය ගත්තට පස්සේ ඒක ආහාරයක් කරගෙන තමයි යෝගාවචර ඉදිරියට යන්නේ. නිසා භාවනා කරන්න ගියාම දුක වැඩි වෙන පරියන්ක තියෙනවා. අසාර්ථක වෙන පරියන්ක. ඒකෙදි තමයි යෝගාවචර වැඩියෙක් වැඩියෙක්ම හිත දියුණු වෙන්නේ. හරි ගිහිල්ලා සමාධිය ඇවිල්ලා ආලෝක ඇවිල්ලා අරක වෙලා මේක වෙලා ගියාට පස්සේ ඒ යෝගාවචරගේ හිත නිකන් හොරතල් වෙනවා. අනේ හිතත් මේකෙන්න ඕනේ. මේ ගුරුවරයා ගාවට මෙයන්ට ඕනේ. මේ මධ්‍යස්ථානට මෙයන්ට ඕනේ. මේකම කරන්න ඕනේ කියලා ඒ අර මේ හුරතලේ වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් කොච්චර අපි හුරතල් බලාපොරොත්තු වුණත් භාවනා ස්වභාවය නම් ස්වභාවය තමයි. එක දවසක් එම හරි ගියාට කීප අවස්ථාවක තමන් බලාපොරොත්තු වෙන සත්‍ය ලැබෙන්නේ නැහැ. ඒතිෙද්දිත් නිචිවතා භාවනා කරන කෙනාට තමයි සර්වචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ගමනක් යන්න පුළුවන් කියලා. එහෙනම් හරියන භාවනා වෙලාවට විතරක් භාවනා කරලා නැති වෙලාවට කුසීත වස්තු අනුගමනය කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාටත් වගතුවක් වෙන්නේ නැහැ ආදර්ශයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තට මේක නෙවෙයි මේ තේරවාද ශාසනය අපේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නැත්නම් ප්‍රතිපදාව කියන්නේ ඉන්සා මොන සපක් ලැබුණත් මොන දුකක් ලැබුණත් නිත්‍යානුකූලව එක දිගට ගමන් කරන්න පුළුවන් ශක්තියක් යෝගාවචරයට වැඩෙනවා නම් ඒක තමයි Tamanne තේරුම් අරගන්න තියෙන්නේ. පටන් අර ගන්නකොට මේක නැති වුණාට එnde end end end Taman හැඩ ගැීමේ හැකියාව අනුවර්තනය වීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ ඒත් එකම ගාව පරිසං වෙන්න ඕනේ Taman එහෙම අනුවර්තනය වීමේ හැකියාවක් තිබුණට අලුතෙන් එන ආධුනිකයන් ඒක බලාපොරොත්තු වෙන්න නරකයි එයා බොහෝ මෙලිකයි එයා බොහොම තාම පුදුන් ඒ වගේම මෝරලනේ එයාට Tamanගේ මට්ටමින් හිතන්න යන්න නරකයි එයාට හැම වෙලාවෙම ආධුනිකෙක් විදියට ඒ කරන හැම වැඩකටම අත උද අත උදව් කරලා උහුරතලක් විදියට සරකලා කරගෙන කරගෙන කරගෙන යන්න දෙන නිසා ඒ මැද පන්තියට මාත්‍ය මාත්‍ය මට්ටමට ආපු කෙනෙකුට වීදී කියන වචනේ අර්ථය නෙවෙයි ආධුනිකයාට වීදී කියලා කියන්නේ. ඊටදී ගොඩක් වෙනස්. ඉන්න විදියට කියනනම් ඒ වීදියේ ආරම්භ වීදිය, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීදිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යෝගාවචරය වෙත පැමිණෙන දුක්වල ටික ටික ටික ටික වැඩි වීමක් දැරීමේ ශක්තියක් වැඩි වෙනවා. ඒක උදාහරණයකට කියනවනම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල බෝධිපාක්ෂික ධර්ම 37ක් පෙළගැලලා තිනවා. නිතරම වැඩියෙන්ම මතක් වෙන චෛතසිකය තමයි වීර්ය. වීර්ය නම පොලක සඳහන් වෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක වීර්ය සඳහන් වෙනවා. ඒ නිසා ආධුනිකයාගේ වීර්යය ඉඳලා ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඉඳලා වීර්ය බල, වීර්ය ඉන්ද්‍රිය, වීර්ය බල, වීර්ය බොජ්ජංග සම්මා වායාම කියන මට්ටම් වලට යනකොට අර පළවෙනි පන්තියේ පටන් ගත්ත වීර්යය නෙවෙයි සම්මා වායාම ඉසල ඕන කරන දැඩි දත්පිලි කාගෙන මෙනෙහි කරගෙන කොහොම හරි අරමුණ දෙපෙට දමා ගන්න වගලා ගන්න කරන වීර්යය. අන්තිමට එන්නේ එන්නේ එන්නේ එන්නේ යා ඒ දේ නිකම් ප්ලේන් එකක් ඕටෝ පයිලට් එක දානවා වගේ බහන යන්න ඇරලා වෙත ඉතාම අවධානයෙන් බලන ඉඳලා. කිරීමක් කරන්නේ නැතුව කරන දේ බලන ඉඳලා ඒක නඩත්තු කරනකොට පීඩිය ප්‍රඥා සප්‍රයුක්ත වෙන්නේ. අන්තිමට බලනකොට මොනවත් නැතුව වෙන්න ඇරලා ගහේ gediya කිරි වැදිලා තියෙනවනම් දුබුක් වෙලා තියෙනවනම් ඒක වැටෙනකොට ගල් ගහන්න ඕනේ නැහැ. ගල් ගහලා කඩලා කෑවොත් අමුමම. ඉදිලා වැටලා කෑවොත් හොඳ මිහිරි ගහේ ඉදිච්ච gedi. ආන්නේ විදිහට වීර්යය වැඩිවීම සිද්ධ වෙන්නේ Taman වෙත පැමිණෙන දුකකදී ප්‍රතික්‍රියා කිරීම අඩු වීම. ප්‍රතික්‍රියාව අඩු කළා ඒ දුකට ආපු පණිවිඩය දෙන්න අරින්නවා. අපි දුක මගක් වෙනකොටම සාහලන. දුකේ පණිවිඩය ගන්න නැතුව ඒකට කවදාකවත් එයාට ඒ ආපු දූත මෙහෙවර ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. පුදුමාකාර වේදනානාශක ලෝකයක් අද අපි ළඟ තියෙනවා. සම්පූර්ණ සිංහල වේදකම ඉංග්‍රීසි වේදකම අතර වෙනස තමයි මේ ඉංග්‍රීසි වේදකම කියන වේදනානාශක. ජීනිසා ඒක අසීමිතව වැඩෙනවා. සිංහල වේදකමේ ඇහ ඔපරේට් කරන්නේ සිහිනති කරලා නෙවෙයි. ලෙඩා පුතුේ වාඩි කරලා ඒ වික්‍රමාරච්චි මහත්තයා ඔබ පිරිමියෙක් නා. ඔබට කොන්ද බණ තියෙනවනේ මේ කරත ඇහි කොන්ද බණ නැත්තම් ඵලයන් කියනවා. ඇහ ඔපරේෂන් කරන්නේ පණ තියෙදි කපන්න. ඊටි පලන්නේ ලෙඩාට නොතේරෙන්නේ. ලෙඩ එක අතේ බැඳගෙන තියාගෙන ඉන්නවා කතා කරනකොට ඉඩිය අත ගන්න ගම චරස් කාල පාලා ආරිදුනා නේද කියලා අහනවා ඊට පස්සේ. ඇට වේදකම් වලට ගියාට පස්සේ ආයෙත් යට කඩා ගන්න යන්නේ නැහැ. එයා එක වේදකමක් කරාට පස්සේ. ඒ තරම්ම දෙනවා. අන්න ඒ වගේ මේ පෞරුෂත්වයත් එක්කම තමයි මේකට මේක මේ ඉංග්‍රීසි දෙක මේක නෙවෙයි. ගොඩාක් වෙලාවට ඩිසින්ෆෙක්ෂන් විස බීජ හරණය සහ ඉරිවැට්ට වීම තමයි ඒකේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒ කෙරුවත් දුකේ නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් ඇදිලා යනවා. සර්වචනාසේ ක්‍රමේ ඒ මං කියන්නේ අරකයි මේකයි කියලා නිකන් අතරමැද යන ගමන කෙසේ නමුත් මේ පැමිණි දුකට මුණ දෙකේ හැකියාව යනකොට කොයි වෙලාවක හරි අපකටේ දුක පැමිණුනේ නැත්නම් අපේ නිර්මාණශීලීත්වය එතනම කඩාවැටෙනවා. මේ ප්‍රගතිය එතනම කඩාවැටෙනවා. ඒක නිසා දුක එන එක අපි යන්ත්‍රය හදන්න ඕන එක ස්වභාවයේ කියන්නේ ක්‍රියාවක් වෙනවා නම් ඝර්ෂණයක් තියෙනවා. මොකක් හරි වැඩක් කරනවා නම් දැවිලි දැවිලි තියෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි අරගත්තොත් මේ මෙතෙක්කල් භාවනාවට ගත්ත නිදර්ශන විදියට මේ ආනාපාන කරගෙන ගියා ආනාපාන කරන ගියාට පස්සේ ඒක ඔය ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්නේ ආනාපානෙත් නැමීමෙන් අපේ හිත යම් ප්‍රමාණයකට අඩු කරගත්තා. ඒක තේරෙන්නේ නැහැ අපට. නමුත් ඒක තමයි ලොකුම ලාභේ. ආශස්වසාදීනමකකෝ කම චිත්තක්ෂණයකවත් අපිට හර කබල්ලන් ඌරන් පිළිබඳව කල්පනා කරන්න වෙන්නේ අපිට රත්තරන් මිනිමුතු ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. අපේ ගංගේවල් වල තියෙන ওই උත්සව, ගාන පිළිමි ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. ආශස්වසාදේ හිටිනවා. නැවත ආශස්වසාදේ කියන්නේ සුවාසය. ඉරට ඇද්දොත් පහට දාන්න නැතුව බෑ. පහට දැම්මොත් ඉහට ගන්න නැතුව බෑ. ඒ කරදරේ අරිට වැඩි අඩු නිසා අපි ආශස්වසාදේ නිසා අර කාම සම්පatti නැත්තම් කාම ගුණ අතයි. ඊට පස්සේ ආශ්‍රද ප්‍රසාරයේ සංසිඳනට පස්සේ ඒත් අසහනයක් තියෙනවා දැන් මම මොකද කරන්න කියලා. තාම විශ්වාසයක් නැහැ. දැන් මේ නිසා කාම ගුණයන් ප්‍රතික්ෂේප කරගත්තා. කාම ගුණයන් ප්‍රතික්ෂේප කරන මේ ආනාපානය කියන අරමුණ ගත්ත රූප කර්මස්ථාන දැන් රූප කර්මස්ථානේ ගෙවුනට පස්සේ ඇතුලේ මොකද්දෝ අසහනකාරී තත්ත්වයක් එහෙම නැත්නම් මදි කියන ගතියක්, සැක ගතියක්, ශ්‍රද්ධාව තාම මේකට පිටින්න බෑ මේකමයි නිවන කියලා හිතා ගන්න බැරි ගතියක් කොච්චර දාන්න පටන් ගන්නවා. ඒක සමහරට රූපයගේ රූප සංඥා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් තැනකට යන්න තියෙන බය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය ඒකට හොඳට පදම් වෙන්න නම් එනට ඒකට වශී කරගන්න නම් ඒක තමන්ගේ අධ්‍යාත්මයට ගන්න නම් ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා නැවත නැවතත් යමින් මේ ඇතිතන ඉඳලා නැතිතනට ගියාට පස්සේ ඇති නැති දෙක අතර වෙනස බලලා මේ නැති පැත්තේට අකමැති ගතියත් ඇති පැත්තට යන්න හදන ගතියක් කියන මේ ලේවලම තියෙන බොක්කම තියෙන මේ ගතිය දැකලා මේ ඇති දෙයටයි නැති දෙයටයි තේරුම් බේරුම් කරගන්න නැතුව මේක හොඳයි මේක නරකයි කියලා ගන්න නැතුව පූර්ණකම නැතුව දෙකටම සමහිත බලන්න ගිහිල්ලා යෝගාවචර මේ ඇති උනත් කමක් නැහැ නැති උනත් කමක් නැහැ දෙකටම අෂ්ටලෝක ධර්මික කම්පා නොවන ගතිය ඇති උනායි කියලා හිතමු. ඒ ඇති උනත් ඒකට නිකන් අතහැරලා බෑ ඒක දිහා බලාගෙන ඒක නඩත්තු කරන්න ඕනේ. ඒක මොකද්දෝ තියෙනවා එළඹිලා කල යුත්තක්. එහෙම කරනකොට වෙනවා මෙතනින් මේට වැඩිය අඩු කරන්න බෑ හැබැයි මේක දරාගෙන ඉන්න පුළුවන් කියන්නේ. ඉගෙන යන්න පුළුවන් අඩියටම යනවා. පුළුවන් තරම් අඩු කරන හැබැයි කේවල නැති බවක් එතන නැහැ. සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. ඒ වාගේම යෝගාවචර තේරෙන පටන් ගන්න මේක නම් දරාගෙන ඉන්න පුළුවන්. නැත්නම් කාගෙන ඉන්න පුළුවන් කියලා. අන්නේ මට්ටමටම දුක අඩු කරාට පස්සේ අපි මේ සාමාන්‍ය දුක කියන වචනේ ගත්තොත් සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන මේ දුක සත්‍යක් බවටපත් වෙනවා කොච්චර දේවල් කරත් මේට වැඩිය අඩු කරන්න බෑ. මේක තමයි අඩුම ගන්න. මේක උඹ එකක් නෙමෙයි මේ ලෝකේ ස්වභාවය. කරකෙන ලෝකේ ස්වභාවයේ හැම තැනම ක්‍රියාකාරීකමක් තියෙනවා නම් ඝර්ෂණයක් තියෙනවා. කිසිම යන්ත්‍රයක් ලෝකේ 100%ක් කාර්යක්ෂම නැහැ. කැටිමක් තියෙනවා නම් දැවිලි දැවිලි කියනවා. අන්න ඒ වගේ තමයි තේරෙන්න පටන් මේ ජීවිතයේ මේ භවය මේ පණ තියෙනවා මේ නිින්ද කියලා නැහැ මේ සතිය තියෙනවා කියනකොට මොකද්ද දැවීමක් තියෙනවා. පිටිබන්දමක් දැවෙනවා ආලෝකයපත් වෙන්න වගේ. ඒ දැවිලි තැවිලි දෙක තමයි තේරෙන්නේ ඝර්ෂණයක් ගැටුමක් මොකද්ද ක්‍රියාවලියක් තේරෙන්න පටන් ගන්නවා. ඒක මේක මේ අසවල් දේ නිසා කියලා හේතුකෙන් පෙන්වන්නත් බෑ. ඒ පෙන්නන මුනත හැම වෙලාවෙම ගොජ දානවා. හැම වෙලාවෙම පෙරලෙන සුළුයි. මෙන්න මේ தത്വයට ආවට පස්සේ නැත්තම් මේක කොහෙන් ගියත් මං අන්තිමට එන්නේ මෙතෙන්දයි කියලා පිළි අරගෙන මේක තමයි දුක දුක්ඛ සත්‍යක් බවට පත් වෙන තැන මේකට බුදුරජාණන්සේ විශේෂණ පදයක් දාලා තිනවා ආර්ය දුක්ඛ සත්‍ය කියන. මෙතෙන්ද එනකම් මේක නැත්තකින් ඔබතන් කොච්චර කෙරුවත් මේ මුණු කන කන්දස් කිරියා ඉවර වෙන්නේ නැහැ කියලා ද්වේෂකින් දුවන්නේ. ද්වේෂයෙන් දුවන තාකල් එක පෙළනවා. හැබැයි ලක්ෂ වාරයක් කළා තේරුම් ගත්තොත් මම කවදා කොච්චර දක්ෂ වුණත් මේ මට්ටමට වැඩිය බැස්සෙලා නැහැ. දකරනට ගලා වුණා වගේ දවසක පිළිගත්තොත් මේක කාටත් තියෙන පරම සත්‍යයක්. අතීතනාගත වෙනසක් නැහැ. අතන මෙතන වෙනසක් නැහැ. කවුරුත් කියලා වෙනසක් නැහැ. මේක පරම සත්‍යයක් කියලා. මේක බාර ගන්න තැනට එනකොට දුකට සත්‍ය කියන වචනේ හේතු වෙනවා. ආර්ය කියන තැන ඉස්සරහට ගියට ගමන් ආර්ය දුක්ඛ සත්‍ය වෙච්ච ගමන් ඒක සාදරෙන් බාරගන්නේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මේක පැමිණ වැඩ වාසය කරේ. මේක මීට වැඩි අඩු කරන්න බෑ. මේක තමයි ස්වභාවය. මේ තමයි නෝම් එක කියලා බාරගත්ත දවසේ ඉතින් අපි කොච්චර කල් මේක දැකලා තිබුණද අපි මේක අයින් කරන්න උත්සාහ කරේ. දැන් තමයි ඒක දුක දුක්ඛ ආර්ය සත්‍ය කියලා පෙරපසු වචන දෙකට සම්බන්ධ කරගත්තට පස්සේ අනේ මේ මුළු Brahmacharya ජීවිතයේම ගත කරේ මේ දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න. මෙතෙක් කලොත් මේක තිබුණා මේක බාරගත්තේ නැහැ මෙතෙක් කල මේක ද්වේෂයෙන් බැලුවේ මේක මඟහරින්න බැලුවේ මේක හෝනියක් කියලා බැලුවේ මේක කර්මයක් කියලා බැලුවේ මේක මගේ දුර්ලභමක් කියලා බැලුවේ අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ මට්ටමට ගියාට පස්සේ වෙන්නේ ද්වේෂපදණයෙන් බලපු දුක ඥානපදණයට මාරුයි ඊට පස්සේ තවත් අටවන්න. එයා දන්නවා මේට වැඩිය ගොරෝසු දුක් තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, යම් කිච්ඡන ලබති සම්පි දුක්ඛම් පි අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ සංකිට්ඨින පංච පාදානස්කන්ධා දුක්ඛ කියලා මේක උඩ ගොඩක් තියෙනවා. ඒව ඉහළ පහළ යනවා. නැත්නම් කොච්චර අඩු කරත් මේක තැනකට එනවා. ඒ තැනකට ආවට පස්සේ අපි හිතනවනම් මේක තව ඉක්මනට යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝත් එහෙම හිතන්නේ නැහැ. මොකද උන්වන්ට සරුවචන ඥාණයෙන් පේනවා ජීවත් වෙන තාක්කල් ඔය ඝර්ෂණය, ඔය දැවිලි තැවිලි, ඔය කියන සංකත භාවය, ඔය කියන විපරිණාම භාවය පිළිගන්න එක තමයි ඥානෙ කියන්නේ. එහෙම නැත්නම් ඕකට ද්වේෂය තමයි තියෙන්නේ. ඉතින් මේ යෝගාවචර ජීවිතය අවසාන කොටසදී සිද්ධ වෙන්නේ අන්නර කියන විදිහට මේ ද්වේෂ පදණයෙන් බලපු දුක ඥාන පදණයට වැටුණාට පස්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා තුනක් තනි වචන තිබුණ එක පෙරපසු වචන දෙකකින් විශේෂණ පද දෙකකින් දුක්ඛාරි සත්‍ය බවට පත් වුණාට පස්සේ ඒක තමයි මේ ලෝකයේ ගන්න තියෙන වටිනාම දේ. ඉතින් මේක බුදුරජාණන් කියලා තිබුණා මේක සත්‍ය ඥා මේක සත්‍යක්. ඒ දන්නේ නැතිකම නිසා තමයි හුඟ දෙනෙක් මේ දුක සියල්ලම නැතිකරන්න අංජනම් හොයනවා, බෙහෙත් හොයනවා, දඟලනවා. ඒ නිසා වෙලා තියෙන මේ තියෙන දුකේ මූලික ස්වභාවයට තව ගොඩාක් දේවල් එකතු කරගෙන දරා කියා ගන්න බැරි තරකට යනවා. ඒකට කියනවා දුක්ඛේ ඥානය කියලා. නමුත් මේ ජීවත් වෙන කිසිම කෙනෙකුට මේකෙන් මග අරින්න බෑ බුදුහාමරටත් එකයි, දේවදත්තටත් එකයි, අඟුලිමාලටත් එකයි, කාටත් එකයි. මේ අඩිය මට්ටමින් අපි ඔක්කොම නිවන් දැකලා තියෙනවා. කිසිම කෙනෙක් මේක මේකෙන් දුරස්ත නෑ, මේකට ආධුනික නෑ. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මේක සුවසේ සපක් විදියට බාර ගන්නවා ආර්යයන් වහන්සේලා පෘථග්ජනයා මේකට නදකින්න පතන් කියලා ඒ දුකට වෛර කරනවා ඒසා පෘථග්ජනයා යම් තැනක දුකක් කියනවනම් ආර්යයන් වහන්සේලා ඒකට සපක් කියලා කියනවා වෙනස්තිය වෙලා තියෙන්නේ ද්වේෂ පදනමෙන් බලපු මේ දුක ප්‍රඥා පදනමට වැටෙනවා ඒක වෙන්නේ නෑ ගොරෝසු දුකේ ඒක වෙන්නේ ගොරෝසුදු අඩු කළා අඩු කළා අඩු කළා දුක අඩු කරන්න පුළුවන් උපරිම මට්ටමට අඩු කරාට පස්සේ ඒක ඒක ලෝකයේ පවතින සත්‍යතාවයක් ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපි කොච්චර භාවනා කරත් ඒක නැති වෙන්නේ අපිට තියෙන පුළුවන් තරම් අඩු කරලා ආයෙ ටික බාර ගන්න එක. ඒක පරාජයක්වත් ඒක හිතරවට ගැනීමක්වත් Taman කිසි ගාවගෙන hina වෙන එකකුත් නෙවෙයි. ඊට විශාල ඥානයක් ඕනේ ඊට ඉතලා ලක්ෂ වාරයක් ඒකලා අමෙතින් ආවට පස්සේ තේරෙන දවසක මෙතෙන් එහාට යන්න බෑ. නමුත් මේකටත් වෛර කරලා එහාට යන්න හැදුවොත් නිකන් කවුඩෙක් ඇවිල්ලා අර මේ මේද වර්ණ පාෂාණයක උట్లా කණ්ඩ හදන වගේ හොට කොට කරගන්න. කොට කඩා ගන්න. එයා දැනගන්න මේක ගලක් මින් එහාට යන්න බෑ කියලා. ඒ වගේ දුකේ මූලිකම මණ්ඩි ස්වභාවය යම් කෙනෙකුට පෙළන ගතියෙන්, තවන ගතියෙන්, සංකත ගතියෙන්, විපරිණාම ගතියෙන් දැක්කට පස්සේ තවත් ප්‍රයත්න කිරීම අතහැරලා මේක නොදකින්න පතන් කියනවා වෙනුවට මේක තමයි දුක්ඛාරී සත්‍ය කියලා තේරුම් ගත්තට පස්සේ තේරෙනවා නේ උප්පත්ති දවසේ ඉඳලා මේ මනුස්සයා කී ලක්ෂ වාරයක් ගෙට ඇවිල්ලා තට්ටු කරාද අපි ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒක නිසා බුදුජානනාංශිකේ සඳහන් කර තිනවා සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය දන් දුක්ඛන්ති උපනිච්ඡායන්ති තදමරියාණ සුඛන්ති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං මේකටයි සුඛය කියලා ආර්යයන් වහන්සේලා කියන්නේ කියනකොට ඒ මිනිස්සයා ආර්යයන් වහන්සේනමට පත්තල ඉවරයි. පත් වෙන්නේ නැතුව බබාලට කොච්චර කාගේ ආශිර්වාද කෙරුවත් කොච්චර පින් කෙරුවත් කොච්චර පොත් බැලුවත් කොච්චර කෙරුවත් ද්වේෂ කරන තාක්කල් මේ වින්දණයට යතාම පුතක් යන භූමිය ඉන්නවා. කවදා හෝ ඒක අනවශ්‍ය දේවල් අයින් කරලා ඒකේ මදේට බහැලා, ගොබේට බහැලා, අඩියට බහැලා මේක තමයි දුක්ඛාරය සත්‍ය ගැන කියලා තේරුම් ගත්තොත් ඒක ඉඳගෙනත් විඳින්න පුළුවන්, හිටගෙනත් විඳින්න පුළුවන්, නිදාගෙනත් විඳින්න පුළුවන්, වැසිකිලි වැසිකිලි කරනකොටත් විඳින්න පුළුවන් හොඳට ඕම පේනවා. මේක අඩියේ කවදාකවත් මාව අතහරින්නේ හරියට මම මැරිලා නෑ කියන ඥානෙ වගේ. මට නිින්ද ගිහිල්ලා නෑ කියන දැනුම වගේ. මට සීමුර්ජා වෙලා නෑ මට සිහිය තියෙනවා කියන දැනුම වගේ හැම වෙලාවෙම අපිට සංඥාවක් තියෙනවා මැරෙලා නැති බව. ඒකට කියන්න පුළුවන් කට්ට ඇරලා සුද්ධට කියතයි මේක තමයි දුක්ඛාරිය සත්‍ය කියන්නේ. ඒක එනකොට දොර වැහුවොත් ඒක එනකොට ඵලයන් කිව්වොත් එතිය ද්වේෂයෙන් යුක්තව මේක බලපු නිසා ඒක තද බල පීඩාවක් වඩපත් වෙනවා. මොකද ආරයත්තරපත් වුණාට පස්සේ ඒකමයි සැප වෙන්නේ ඒකමයි පරමාර්ථ සත්‍ය. ඒකට යා කෘත්‍ය ඥාණය හරහා වෙන්නේ මොකද්ද? මෙතෙක් නදකින් ඔබතන් කියව මග අරින්න හදපු දුකට පැමිණි දුක් පැනිරහයි කියන අර්ථය ටික ටික ටික ටික තේරුම් අරගෙන කවදා හෝ දුක එනකොටම දැනගන්නවා දුකක් ආපු ගමන් ඒ දුක එනකොටම මම දැන් මෙතන කියන එක ඉබේම හම්බ වෙනවා දුකක් එන්නෙම මම දැන් මෙතන කියන එකට ආඩ්‍ය කරගෙනයි දුකක් ආවට පස්සේ ඵලයන් කිව්වට දුක කාට පස්සේ මම දැන් මෙතනින් අයින් වෙන කිව්වට අම්මා මුත්ත කිව්වත් යන්නේ නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැත්තේ මේ දුක ඉඳින හැම වෙලාවෙම ඉබේම සතිය තියෙනවා. අපිට පටලවිල්ලක් තියෙනවා ඒකද සතිය කියන්නේ සතිය තියෙනවනම් දුක තියෙන්න බෑ නේද? ඇත්තටම සතිය තියෙනවනම් දුක තියෙන්නේ මේකට සතුට වෙනවා. අදැන් නම් ඉතින් කාගවාසීනි කියනවා නෙවෙයි ගන්සබා විශ්වාස කරනවා නෙවෙයි මගේ දුකයි මාත් එක්ක ඉන්නේ. මේක ප්‍රමාණ කළ හැකි හුඟක් වෙලාටක විඳ ගන්නත් පුළුවන්. ආන්න එතෙන් ගියාට පස්සේ සරු මේ බුදු වුණා වගේ තමයි. අකවුරට ඒක අප අව탁ෂේරු කරනවා නම් පීඩාවක් බවට හිතනවා නම් සීලෙ නැති නිසායි කියලා හිතනවා නම් තමන්ගේ අත්තරද්දක් නිසායි කියලා හිතනවා. එයා හිතනවා මේකත් අඩු කරන්න පුළුවන් මේක. අදාක. එතකොට ඒක නක් කරන්නේ කරන්න බැරි දෙයකට ගිහිලා. ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කෙරුවා කියලා අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. එතින්ට යනකොට එයා ඊට කලින් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පුරුදු කරලා මේ මට්ටම පල්ලෙහාට බහින්න බෑ. මේක පරමයි ආර්යයි මේක සත්‍යයක් කියලා තේරුම් ගත්ත දවසේ කාරණා රාශියක් තියෙනවානේ මෙච්චර කල් මේකට මම කොච්චර පයින් ගැහුවද? ඒ ඒක කරලිවල කවදා හරි ඒක තේරුම් ගත්තට පස්සේ කෘත්‍ය ඥානෙ හිට වෙනවා. කෘත ඥානෙ. හරි. දැන් නම් ඊට පස්සේ මම මේ වගේ manussත්වයට එක්ක අනිවාර්යයෙන්ම හම්බෙන මේ දේ අයින් කරන්න හීනකින්වත් හිතන්නේ නැහැ. එනකොට මේ වැඩ ජීුණු කරන්න හම්බෙන්නේ නැහැ නමුත් පැමිණි දුක පැනිරායි කියලා එනකොට තේරුම් ගන්නවා මේ දුකත් එක්කම මගේ සතිය ඉදිරියපත් වෙනවනේ මගේ ඒ වාගේම ඒ දුකත් එක්කම අප්‍රමාද මට වෙන මේ ඵලයන් කියලා දුක යන්නේ අනපනෙ වගේම නෙවෙයි දුක ආව ගමන් එක පාරට මේක දැනගත්ත කෙනාට තේරෙනවා හරි ඔන්න දැන් මම සතිමත් ඔන්න මම දැන් මම දැන් මෙතන ඔන්න මම එළඹ වාසය කරනවා හැබැයි එළඹ වාසය කරන වස්තු ප්‍රභවය පීඩාකාරී එකක් විදිහට දකින්න පුළුවන්. නමුත් මේ දුක නිසයි වළක්වන්න බැරි සතියක් මට ආවේ කියලා කවදා හරි දුක එනකොටම <clears throat> සාදර වෙන්න පුළුවන්කමක් ආවනම් මුචරේක ආර්ය දුක්ඛ සත්‍යයක් පාඩපත්. ඒතර සත්‍ය ඥානය කියලා කියන්නේ මෙහෙම දෙයක් අපි කොච්චර මේ පිටින් සප හොයන්න හැදුවත් ඒ ඔක්කොම පටන් අර ගන්න ඕන ඔය මට්ටමේ ඉඳලා ඒ නිසා ඔය විදිහට අපි කියන ඔය සපත් නැත්නම් මේක දුකයි කියලා අපි බාර ගන්න ද්වේෂයත් ඔක්කොම පෙරලෙන සුළුයි මේ සදාකාලිකව මේ ලෝකේ ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකේ ඝර්ෂණය කියලා එකක් තියෙනවා ෆ්‍රික්ෂන් කියලා එකක් ඕක තමයි ජීවිතය කියන්නේ ජීවිතේ තියෙනකම් ෆ්‍රික්ෂන් එක නැතුව බෑ ඒකට සිංහලෙන් පාලියෙන් කියන්නේ දෙවිලි තැවිලි කියලා පීලනට්ටෝ සන්තාපනට්ටෝ. ඒ නිසා පීලන සන්තාපන ගතිය නැත්තම් ජීවිතයක් නැහැ. භවයක් නැහැ. මේ ජීවිත ඇති කරන්නේ මේ හදන්නේ. ජීවිතේ හැම චිත්තක්ෂණයෙම මේ තියෙන දේ ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒ විනෝඩ ඇහක් අරගෙන ඉන්න ඕනේ දෙකම අරගෙන ඉන්න ඕනේ. කොහොමද මන් දන්නේ මැරෙලා නැහැ කියලා? කොහොමද මන් දන්නේ මට නිින්ද ගිල්ල නැහැ කියලා? කොහොමද මන් දන්නේ මට සීමුර්ජා වෙලා නැහැ සීහ තියෙනවා කියලා? ඔය ඝර්ෂණේ දැනෙනවා. ඒක නිසා කාටවත් මේ ලෝකේ ඉන්න ඔකෙන් තොරව ජීවත් වෙන්න බෑ. අපිට පුළුවන් තීමුර්ජා වෙච්ච වෙලාවක නිින්ද ගිය වෙලාව නම් නිින්දෙන් ඉස්සරත් උතෙන් පටන් අරගන්න නිින්දෙන් පස්සෙත් ඔකට එන්නේ. ආනෝක තේරුම් ගත්තට පස්සේ ඔකේ තේරෙයි ඔය ඔය ලකුණේ ධ්‍යාන පිළිමගතයක් තියෙනවා. ඒ අවබෝධයේ මේ තරුණෙක් මේ බාලෙක් මේ මහල්ලෙක් කියලා ගතියක් තියෙනවා. මේ අබෞද්ධෙක් මේ බෞද්ධෙක් කියලා තියෙනවා. මේ පැවිද්දෙක් මේ අපවිද්දෙක් කියලා කියනවාද? මේක එහෙම මොනවත් නැහැ. ඉවෙන් තවත්තර ආර්ය ගතිය සත්‍ය කියන වචනේ ගතිය හොඳට තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා එක ජීවිතයක් ඇතුළතම වෙන්නේ මේ මෙතෙක් කල නොදකින්න පටන් කියපු උපුරුගගහ බලපු, ද්වේෂ කරපු දුක විත පැමිණිච්ච දුකට සාදර වෙන එක. ඥානපදනමට වටගන්නේ. ද්වේෂපදනමේ තිබිච්ච එක ඥානපදනට වැටෙන තමයි ඔය නිබ්බිදා ඥානෙ තමයි ගොඩක් විස්තර කරන්නේ. අපිට නිබ්බිදා කියලා කියන්නේ කපාලුව, කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම රහෙන් අයින් කිරුවා වගේ ගතිය, මහා මුස්පේන්තු ගතිය, කාලකන්ණි ගතිය කියලා එකක් එනවා හිතට. භාවනා කරලා සමහරට ඉතින් ආවට පස්සේ සමහර විටක බය අසන්න ගතියක් දැනෙන. බුදුරජාණන්සේ කියනකොට පහළ ගතිය කියන්නේ බා ඔකට හුදෙකලාව කියපන්. කොංගුණා පැයෙන් ඇල්ලනවා කියන්නේ ඔකට සන්තුෂ්තිය කියපන්. සම්පත්‍තිකර අවස්ථාව කියපන්. විශ්‍රාමයේ කියපන්. අරකමයි. ඒක ඉංග්‍රීසියෙන් කියනවා කියන්නේ aloneness and loneliness. අපිට loneliness එක ආවට පස්සේ ඒක loneliness කියාගත්තොත් ඌ ඉන්නේ අපාය තමයි. ඌ හිර කඳ උරේ නැත්නම් කරුල කාමරේ ඉන්නවා වගේ තමයි. loneliness වේවා aloneness වේවා යකෝ මේකනේ මිනිසෙකුට හම්බෙච්ච ලොකුම සම්පත්තිය මේ පොහසතුන්ට නැත්තේ මේකනේ ඔය වගකීම් දරන කටිය නැත්තේ මේකනේ මට මගේ විවේකේ තියෙනවා මට මගේ හුදේකලාව තියෙනවා මට මගේ පිරිචිගතිය තියෙනවා මම මාත් එක්ක පුදුම සතුටින් ජීවත් වෙන්නේ මේකට සම්පත්‍ති කර කියලානේ පොතේ ලියලා තියෙන්නේ සාසන සම්පත්තියක් නේ ඉතින් මම මෙච්චර කල් මේක බැලුවේ මම කාලකානිකමක් විදියට අහෝනියමක් විදියට රැහෙන් අයින් වෙච්ච විදියක් නේ. ඔරියෙච්ච බැල්ලියකට බල්ලෙකුට සලකනවා වගේ කියලා හිතුවේ. නමුත් ඔක්කොම වෙලා තියෙන්නේ මට මගේ වෙලාව ලැබිලා තියෙනවා. ආන්නේ විදියට මේ දුකසිය බලපු මේ දේ දිහා බුදුහාමුදුරුවෝ පෙන්වපු වචනේ ඒක හුද්දේ කලාව, ඒ කලාගතිය, සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය කියලා මේකේ නම මාරු කරපු ගමන් ඕනම කෙනෙකුට තේරෙනවා මේකේ මහා දුර ඈත තියෙන එකක් නෙවෙයි. නමුත් මේ ද්වේෂ පදනමේ ඉඳලා ප්‍රඥා පදනට මාරු වෙනවයි කියන එක භාවනාවෙන් විතරක් නම් කවදාකවත් වෙන්නේ නැත. ඒක සම්මා දිට්ඨියක් එන්න ඕනේ. යෝනිසෝමනසිකාරයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම භාවනාව මෙතෙන් ගෙනල්ලා ගෙනල්ලා නිතර නිතර පෙන්වලා දෙන්න ඕනේ මේ මට්ටමේ එහාට කාටවත් යන්න බෑ. මෙතෙන් නිකන් අඩු කරන්න පුළුවන්. අඩු කරන්න ප්‍රතිපදාවෙන් අඩු කරන්නේ භාවනාවේ. මෙතෙන් ආවට පස්සේ ඒක බාරගත්තේ නැත්නම් ආයෙත් දරන්න බොහොම කනගාටුයි. මොනක්වත් හම්බුනේ නැහැ කියලා. මේකයි මේ වෙන්න ඕන දේ ඉතින් ගියාට පස්සේ වැටහුනොත් තේරුනොත් ඒකත් වෙන්නේ බොහොම අහම්බෙන් මේක තමයි මේ දුකට වචනෙට ආර්ය කියන වචනයයි සත්‍ය කියන වචනයයි දැම්මට පස්සේ අර දුකම තමයි. හැබැයි වෙන නමකින් කතා කරන්නේ. ඊට පස්සේ බුදුජානන්සේ පෙන්ලා දීලා තියෙනවා මේක හටගන්නේ මේක දුකක් බවටපත් වෙන්නේ මෙන්න මේ කාරණාව නොදන්න නිසා. නොදන්නා විතරක් නෙවෙයි. ඊට පස්සේ ජීවිතයක් ඉල්ලනවා තැවිලි තැවිලි නැති. යන්ත්‍රයක් ඉල්ලනවා අපි 100%ක් කාර්යක්ෂමතාවයේ තියෙන. ක්‍රියාවක් ඉල්ලනවා ඝර්ෂණයක් නැති. වෙන්නේ කවදාකවත් නැහැ මේ ලෝකේ ජීවිතය කියන්නේ දුකක්. ජීවිතය කියලා කියන්නේ ඝර්ෂණයක්. ජීවිතය කියන්නේ දැවිලි තැවිලි. ඒ නිසා අපි ජීවිතයක් බලාපොරොත්තු වෙන දැවිලි තැවිලි නැති. අන්න ඒ මෝඩ තෘෂ්ණාව නිසා ඒ කෙනා බල්ල වලිගය අල්ලන්න කරකිනවා වගේ එක තැනම කරකිනවා. උට තේරෙන්නේ නැහැ මේ කරකින්න දැන තමන්ගේ වලිගය අල්ලගන්න. ඒ කෙනා මහා මේරු පර්වතයේ වටේ කාලසර්පයා වටයක් එලිච්ච එතිච්චාම මහා මේරු පර්වතේ පාදේ උඟා පලන. කාලසර්පයාත් ගොඩාක් දිගයි. එචාම තමන්ටම තමන්ගේ වලිගය පොඩ්ඩක් ඉස්සරහින් පේනවා. ඉතෝ කැරර කෙනවලු අර වර්ගය අල්ලගන්න. ඉතින් මුළු ජීවිතේම ඔගේ වැඩේ කාලසර්පයාගේ වැඩේ. කාලය කියන්නේ ඒකට. කාලකන්‍යා කියන්නේ ඒකටමයි. මේ මේක වටේ කැරක් කැරක ඉන්නවා පුතඥයක් කරන්නේ ජීවිතයක් ඉල්ලනවා දුක නැති. මේ යන්ත්‍රයක් ඉල්ලනවා 100%ක් කාර්යක්ෂමතාවයේ තියෙන යන්ත්‍ර නැහැ. අනේ නිසා යාට තේරෙන පටන් අර ගන්නවා මේ දේ අවබෝධ කරාට පස්සේ ඒක ඇති කරන්නේ තමංගම තෘෂ්ණාව සහ අවිද්‍යාවමයි නැති කරන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නැති කිරීම. ඇර බුදුහාමුදුරන්ට කළ යුත්තක් නැහැ. උන්වහන්සේට තියෙන මේ කාරණාව කියලා දෙන එක විතරයි. ඒක බුදුහාමුදුරන්සේ ගැලවුම් කාර්යයක් නෙමෙයි. උන්වහන්සේට ඇවිල්ලා ආශිර්වාද කරලා ගලවන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ දුකේ හට ගැනීම දකිනවා නම් මේක හටගන්නේ අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාව කියලා පටලවා ගැනීම නිසා ඒ කෙනාට දුක එනකොට මුණට කඩාපනින ගතිය නැතුව දුක කෙරෙහි සාදර ගතියක් පැමිණි දුකට පැනිසා ගතිය ආවොත් ඒක උග්‍ර වෙන හැටිත් සාමාන්‍ය දරා කියා ගන්න බැරි පිවිපයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ. එහෙම නැත්නම් පංචපාදන කන්ද මොන හරි එකක් බාදලා ඒක විහිින් මේක නැති වෙන බව තේරෙනවා. මේ පැමිණෙන කිසිම දුකකට මොනම දෙයකින්වත් පිටට උපස්ථාන කරුවොත් එහෙම නැති වෙන එක නෙමෙයි නැති වෙන්නේ. බලාගෙන හිටියොත් තාටවන්නේ නැතුව ඉවසිල්ලෙන් අවිරුද්ධව ප්‍රතික්‍රියා නොකර මට පුළුවන් මේක නැති කරන්න කියන පැහිකන් නැතුව ඇතු වෙච්ච තාලටම නැති වෙනවා. ඊටාම උග්‍රව ඇති වුණා නම් ඊටාම උග්‍රව නැති වෙලා යනවා. මෙන්න මේ දේ දකින්න පුළුවන් වෙනකොට තේරෙනවා මේ දුකේ මුල දැකීමෙන් තමයි Nirodheට පාර කැපෙන්නේ. මුල දකින්න නැතුව Nirodheට යන්න හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන මෝඩකම ඒක කෙරෙන්නේ. ඒ නිසා දුක හඳුනාගෙන ඒකේ මුල මුලට යන්න නම් මුල එනකොට සාදර වෙන්න. මේ පැමිණෙන්නේ දුක පණිවිඩයක් දෙන්නයි. අවිල කරට ගහලා එලවන්නක නෙමෙයි කරන්න තියෙන පැමිණිච්ච දුක බෙන්දට වැඩිය පොඩ්ඩක් තව ටිකක් ඉවසගෙන ඉන්නකොට එයාට මේ දුක හරහා මුල දකින්නට කරප්පන් එන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මැදදී සාත බඳගෙන අඬන්නේ නැතුව මේ මුල මැද දෙක දැනට ඇතිවෙන්න අපි දැකලා තියෙනවා මේක ඕම ඇවිල්ලා ඉවර වෙනකම්ම පුංචි පුංචි දුක්වල ඉවර වෙනකම්ම බලන්න හිටියොත් ඒ Nirodhe දකින්නට තියෙනවා මේ දුකේ ස්වභාවය තමයි ඇති වෙන සැහැවි ඇත්තේ වෙනන් නැති වෙන සැහැවි ඇත්තේ යම් කිංච සමුදය දුක්ඛ සම්බන්ධන් නිරෝධ ධම්ම යම් ඇති වෙන ධර්මතාවයක් තියෙනවනම් ලෝකේ ඒක නැති වෙන ධර්මතාවයක් තියෙනවා දැන් උප්පත්තියක් සුබ දෙයක් මංගල කාරණාවක් නම් ඇතිවීම සැපයි නැතිවීම දුකයි නමුත් බුදුහාම කියනවා මුළු ලෝකෙම හටගන්නේ දුක පමණමයි හටගන්නා තාක් හටගන්නේ දුකමයි එහෙමනම් නැති වෙන එක දකිනකොට පුදුමාකාර සතුටක් ඇති වෙනවා කිසිම බාහිර ඒජන්ත කෙනෙක් නැතුව අටගත් දුක නැති වෙලා යනවා අවශ්‍ය වෙලා තියෙන ඉවසීම අවශ්‍ය වෙලා තියෙන අස්තුලක ධර්මෙන් කම්පා නොවීම මේක ඉස්සල්ලාම දැකපු දවසේ ඔන්න බුදුන් දැක්කා වගේ වෙනවා දැන් එක සැරයක් දැක්කට කනකස් බව වියසුතුන් අහස බලනවා වගේ ඒක සාක්ෂාත් කරනවා කියන එක ලේසි නෑ ඊට පස්සේ ඒකන ඒ දැකපු සන්දර්භය අනුව සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන එක හිත වෙනස් කරගන්නවා. මේ පැමිණිච්ච දුක අයින් කරන්න තටමනවයි කියලා කියන්නේ තමයි මේ ਸਰබලධාරීකමක් ගන්න හදන. පුළුවන් හරියක් තියෙනවා ඒ ටික කරගත්තර කමක් නැහැ. නමුත් මේ අඩිය මණ්ඩියක් ඉතුරු වෙනවා. ඒක කොහොමඩක්වත් නැති කරන්න බෑ. ජීවිතේ තියෙන තාක්කල්ලේ විඳවිල්ලක් තියෙනවා. අන්න ඒක ගැන මේ කතා කරන්නේ ඔය මතු පිට තියෙන ගොඩක් අදා වදාගත්ත දුක නෙවෙයි. අහන්න ඒක දිහා බලනකොට මේකටම එළඹ පෙළඹ වාසය කරනවා කියලා කියන්නේ මරණානුස්සතියමයි. නිරෝධානුපස්සනාවමයි. කයානුපස්සනාවමයි. වයානුපස්සනාවමයි. සියල්ලෙහි ගෙවි යන පැත්ත. ඒක ඉබේම ඒ දර්ශනයක අවසානයේනේ පටන් ගන්නකොට තියෙන පෙර ගහලා සක්ටි පිබල පටන් ගන්න නැකතෙන් පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ නැකතකට නෙවෙයි ඒක හොඳට මතක තියාගන්න. ඔය කොයි දේ පටන් ගන්න කියත් නැකතට බබා ඉවර වෙන්නේ නැකතට නෙවෙයි. ඉවර වෙන්නේ නැකත තමයි මේ නීවර දිහා පටන් ගන්නකොට වගේම සාතරෝ බලන්න පුළුවන් නම් ඒක නැකතක් වෙනවා. ඊට පස්සේ යාට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේ වගකීම් වැඩි වෙනවා. මෙවැනි තියෙනකොට නිකන් දුක වැචෙන වචන කතා කරන්න එපා. මේ ලෝකයේ මේ පු탁ජනෙකුට යම් කිසි දෙයක් සැපයි කියලා කියනවනම් ආර්ය ලෝකේ ඒකාන්තෙම දුකයි. ඒතකොට අපේ දුව දරුවන් නෑදෑයෝ යාළුවෝ මේ සැප හොයාගන්න විවිධාකාර ව්‍යාපාර කතා කරනවානේ. ඒකල අපිමුත් ආනෝනේ එහෙමද මොකද කියන්නේ? ඒතකොට අපි හුමිති කියන්න එපා. යස් කියන්න එපා. ඔය කියමනෙන් අපිත් අර යෝජනා ඉෂ්ටිර කරා වෙනවා. ආන්නේ වෙලාවට වචන පරිස්සම් කරගන්න ඕනේ. ඒක හොඳ නම් හොඳයි. බබාට හොඳ නම් ගන්න. Taman ඒකට මේ පැනලා දෙන්න යන ඕන කමක් නැහැ. ඒකට අහන්න ඕන ඔයා සිහියෙන්ද කතා කරන්න කියලා. එච්චරයි අහන්න තියෙන එකයි. ඔබ කතා කරනකොට උඹට මේ සාමාන්‍ය මනසෙන් කතා ඊට උඹට හොඳ නැහැ ඉතින් කරපන් ප්‍රශ්නයක් නැහැ. අපි ලොකයි ඉන කාලේ කියන්නේ මොන දෙයක් කරන් කියත් ඉතින් පොඩි මල්ලි උඹ කෙරුවට පස්සේ හරියගෙන උඹටනේ හරියන්නේ උඹට හොඳ නම් කරපන්. අපි තියනවා ලොකුවට බුලත් ඉතක් කරන ගිහලා වැඳලා කතා කරලා කියනවා ලොකයි මෙහෙමයි. අවල් වැඩේ කරන්න හදනවා. මම අවල් දෙ උඹට හොඳ නම් කරපන්. එච්චරයි. ඉතින් අපිට පේන්නේ අම්මෝ සීතල කළු ගලක් වගේ කියලා. ඔය කවදාවත් කාගත් දෙකට ඇහිලි ගහන්න නැහැ. මම කියන්නේ ඔයාලට හොඳ නම් ඔයා කරන්න. මට ඇවිල්ලා කිව්වට කමන්නේ. ඔයාලට හොඳ නම් කරන්න. ඔබ සීයෙන් බුද්ධියෙන් කතා කරන්නේ. ආයෙනව කරපන්. ඉතින් ඒක වෙන්නේ මහා කරුණාවන්ත දෙයක් වගේ. නමුත් මෙච්චර තමයි අපිට කරන්න පුළුවන් දේ. ඉතින් වචනේ පරිසම් වෙන්න පිස්සෝ පිස්සු කෙලියට හැම එකටම යස් කියන්න ඕන කමක් නැහැ. අපි නෑ කියන්නේ ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාරිභෝගික සමාජයේ ඉන්නම බෑ. කොහොමඩක්වත් ඉන්න බෑ. ඒ වගේ මේ සුඛෝපභෝගී සමාජයේ කොහොමඩක්වත් ඉන්න බෑ හැම තැනටම ආරාධනා. ඒක කියලා තිනවා ආය මේ ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය. අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ විසාකග්ග විසාන කප්පෝ මේ පිරිසක් එක්ක ඉඳ ගියාම සහාය මජ්ජේ ආමන්ත්‍රණ අපි අර කරමුද අපි මේ කරමුද ඔයා යෝජනා කරනද මම ඉෂ්ටිර කරන්නද උද්දී ඉඳලා හැන්ද වෙනකන් කොච්චරද කියනවා බුදුහාමර කියනවා හිතගෙන හිටියත් ඇවිල්ලා ආර්දනා කරනවා ඉඳගෙන හිටියත් ඇවිල්ලා ආර්දනා කරනවා නිදාගෙන ඉඳද්දිත් ඇවිල්ලා ආර්දනා ගමනේ යද්දිත් ඇවිල්ලා ආර්දනා කරනවා මෙන්න සමාජය කියන එක හැටි ගමනේ ඩානේ නිසින්නේ නිපජ්ජාය අනබිජිතං සේරිතං පෙක්කමානෝ මනේ මේ විසුන්ට නොදකින් කියන්න තොඳ නෑනේ තරහ වීමකුත් ඕනේ නෑ මගේ ස්වෛරී භාවයත් ඕන නිසා මම කඟ වේනෙකේ තනි අඟ වගේ එකලා වෙනවා. පිරිසක් එක්ක වහ කණ්ඩවත් බෑ. ඒකත් ඉල්ලගෙන කරා. මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක නිසා ලොකුම ලොකු ජයග්‍රහණය තමයි පිරිසට නෑ බෑ කියන තරහ වෙන්නත් නැතුව ෂේප් වෙනවා කියලා එකක් තියෙන්නේ. ඒ වගේම මට සොයිටි භාවයත් අවශ්‍ය නම් නිට්ටරෝම එකලා බව. නිසා කර්මාන්ත කරනකොට මතක තියාගන්න මිනිස්සු අවුස්සන වැඩ කරලා නම් එකලා කරන එකලා වැඩක් හොයාගන්න අමාරුයි. Taman වැඩි සෙනගත් අවුස්සන එකක් නම් ඒ වගේම Taman දැවිසෙනවා. ඒක තියෙනවනම් නොකර බැරි නම් ආදර්ශයට ගන්න දැන් එන්නේ එන්නේ මේක අඩු කෙරුවේ නැතුව මට මගේ උදකලාවක් ලැබෙන්නේ නිසා එකලා බවට අගය කරන්න එකලා බවට අගය කරන කතා කතා කරන්න එකලා වැඩ කරන්න කරන ගමන් යම් කෙනෙකුට අවශ්‍ය නැහැ ප්‍රයෝජන සලකලා උදව් කරා හැබැයි කියනවා මට ඔක හරි ගියත් එකයි වැරදුනත් එකයි මට අවශ්‍ය කරන්නේ මගේ විවේකී කියලා අපේ කර්මාන්තය අපි හදා ගන්නවා. ඒ වගේම ජීවන රටාව කිසියම් කෙනෙක් හොරා කණ්ඩ යන්න එපා. කිසියම් කෙනෙකුගේ මානසිකත්වයට ඇඟිලි තියන්න යන්නත් එපා. සහ ගන්න. අපිට මේ මම ඔය ජර්මනි ඉඳලා ඉනකොට ලොකු සාංශිත් එක්ක හොඳටම ළඟ හිටවුවා. කැපකාරයෙකුගේ වචනෙම කියනනම් මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පැවිද්දෙකුට වැඩිය සලකුවා ස්වාමීන් වහන්සේ කියලා ඌම කියනවා. ඉතින් මං කිව්වා මේ ආවෝ දැන් ඌට කන් ඇහෙන්නේ නැහැ ටිකක් ලෙඩ. මොකද ගෑණියක් හිටියනම් ඌක වෙන්නේ නැහනේ වේසේනේ. උඹට කොත්තමල් ටිකක් හරි දම්බලා දෙනවනේ. උඹ එළුවෙන් නන්නකොට ඇඟට රෙද්දක් හරි දාන්න ගෑණියෙක් ඉන්න බෑ අපරාධනේ කියලා. ඉතින් මට ලොකු සාංශ එහෙම කිව්වේ නැහැ කිව්වා. මං කව ලොකු සාංශ ඇහුවද කියලා. මං නිකමට ගිහිල්ලා ඇහුවලු. ඇහුවට පස්සේ කිව්වලු මේ පියසින මං වෙනුවෙන් තවත් කෙනෙක් මේ ලෝකෙ ඉපදෙලා නැහැ කියලා. නම් ඉපදුනේ තනියම තව කෙනෙක් මං වෙනුවෙන් ඉපදෙලා නැහැ. මට සැප දෙන්න හෝ දුක දෙන්න. ඉතින් ඒක මට තේරුණ නිසා මම බැද්දේ නැහැ. අපි හිතන්නේ නෙවෙයි මං වෙනුවෙන් තව බෙටර් half එකක් තියෙනවා. ඒ බෙටර් half එක එනකන් තමයි මේ ඔක්කොම ආලවට්ටම. අනේ බඳිනකන් එහෙම තමයි. බැඳලා පස්සේ ඔන්න වැඩි ඔන්න අනිත් පැත්ත ගන්න. ඉතින් ඒ නිසා කිව්වොත් මම මේ ලෝකේ ඉපදුනාට ඒක අහම්බයක්. මම විදිහෙන් තව කෙනෙක් ඉපදිලා නැහැ. ඒකෝට අපිට කියන තියෙන අපේ ජීවන රටාවේදී අපි කිසිම කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න මොනම හේතුවක් නිසාවත් බුදුහාමුදුර අපට අවසරයක් දීලා නැහැ. බුදුජානනාංශය කරලත් නැහැ. ඒ නිසා දක්ෂකම තිබුණාට සූරාකෑම කරන්න එපා. පුළුවන් තරම් බලන්න දැහැමි ජීවිතයක් ගත කරලා ඒ ජීවිතේ තමයි අර හුදකලාව වැඩි වෙන පැත්ත. එකලාභාව වැඩි වෙන පැත්ත. පිරිච්ච ගතිය වැඩි වෙච්ච පැත්ත සාසන සම්පත්තිය වැඩි වෙන පැත්ත ආන්නේකට කල්පනා කෙරුවොත් ඒ තමන්ගේ ජීවන රටාවෙම තමන්ට තේරෙයි ගැටුම් අඩු සංනිවේදන කතාබත අඩු විවේක තැනකට යන්න පටන් අරගත්තට පස්සේ මුලදී කොළඹපත් එක සෙල්ලම් කරා වගේ ලේසිම නෑ මේ වැඩේ. නමුත් ටික දවසක් ගිය ගමන් එමසට ලේබල් එකක් වදිනවා ඌට පිස්සු කියලා. ඉතින් ඊට පස්සේ පිස්සංගොටට යන එක ප්‍රශ්නේ නෑ. ඊට පස්සේ ගැදෙන දැන් මම ඔළුව ටිකක් අප්සෙට් වගේ තමයි. ඒ නිසා මට මගේ පැත්තකට ලයින් දෙන්න කියලා එමීට පැත්තට වෙන එකයි තියෙන්නේ. ඔබ සාංශ කියනවා උන්වහන්සේ 1913 14 විදියට කොළඹ ඇවිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ කොල්ලු පිටියේ ඉඳගෙන. උතුම සතුටක් ඇති වුණාලු ගමේ ඉපදිච්ච මං වගේ බයියෙක්. කොළඹට ඇවිල්ලා කොළඹදී ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්නකොට උගන්වපු ගණන් සර් ඉන්දියාවෙන් ලුගෙන්ලා තිබුණා. පුදුමාකාර සතුටකින් ඉගෙන ගත්තලු. හැබැයි ගණන් වලට අන්තිම දුර්වලයි. උදට ඉංග්‍රීසි පුළුවන් මේ කාලේ. ඊට පස්සේ ඉඳපු ගමන් දායක සභාවකවලු අපව එන්න අපිට වීදා කරන්න බෑ කියලා. අයියෝ පුදුමාකාර දුකක් හිතුණලු. චිකේ මං වගේ කෙනෙකුට මෙහෙම පාරේ යන්න එකම තියේදී මට මේ බස් ගාස්තු ගෙවා ගන්න පොත්පත්ති කරන් දෙන්න විදියක් නැහැ කියලා පුදුම කනගාටුවෙන් කිව්වා දෛවපගත වෙච්ච මේ කාලකන්නිකම හිතලා ආපහු පන්සලට ගියයි. පන්සල ගිහිල්ලා පුළුවන් විදියට අහක දාපු පුස්කොළ පොත් අවුවේ වේලන්නේ කිව්වට පස්සේ ඌයි කලපරි මැද මැද කියවන්න පටන් ගත්තට පස්සේලෝ ත්‍රිපිටකය පොඩ්ඩක් අල්ලගත්ත පැවිද්දෙක් විදියට කියනවා එදා ඒ වැරදිල්ල නොවුනනම් මම විශාල ලොකු පන්සලක ලොක්ෙක් මට මේ විවේකයේ අවුරුදු 25ක් අද කැලේින් හම්බෙච්ච විවේකේ මට ලැබෙන්නේ නැහැ. එදා මම දැක්කේ ඒක දයෝපගත කරුමක්කාර කාලකන්නිකමක් විදියට. නමුත් මේ ධර්මයේ ධර්මයෙන් ගෙනත් දීලා තියෙනවා බලන්න මම අද තනිකර කැලේ. තනිකර මගේ ජීවිතය ගත කරනවා. අරක කනගාටු වුණාට මොකද දැනුයි තේරෙන්නේ දෛවයේ විසින් අපට ඒකාන්තයෙන් විවේකේ සරසලා දීලා තියෙනවා. අපේ ජීවිතයේ මල් අපි විහිං පල්. කොහෙන් හරි කොක්ක ගහ ගන්න හදනවා. මේ හැම එකකින්ම අපේ ආජීවයේ සෞත්වය. ආජීවය කියන්නේ බඩ රස්සාව කියන එක. ආන ඒ තුන හදලා දුන්නොත් සම්මාදිට්ඨි සම්මා සංකප්පන වේන පැමිණෙන හැම දුකක්ම සැපයක්. අපි මේ හිතන හැම සැපයක්ම අපි දරුවන්ට අද දෙන්න හැම සැපයක්ම උන්ට දුක පිණිස හිටිනවා. උන්ට තියෙන ජීවිතය අවබෝධ කරගන්න තියෙන අවස්ථා නැති කරනවා. ඒක නිසා ආර්යයන් වහන්සේලා මේක දිහා බලන්නේ පු탁ජනගේ සැප දුකක් විදියට, පු탁ජනේ දුක සැපක් විදියට කියන කල්පනා ගතතර පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගත්තොත් ඒ කෙනාට එනවා වීරියක් සම්මා වායාමයක් ඒ පාන්දරද හැන්දෑවේද රෑද දවල්ද මොකක්වත්ම නැහැ. අපි ওই උදැන්න මෙන්කවගේ වේලිලා යන්නේ ආජීවයේ වැරදි නිසා, කර්මාන්තයේ වැරදි නිසා, වචනේ වැරදි නිසා. ඒ ටික හදාගත්ත ගමන් දැනුමද, ශිල්පද, වැදගත්කමද, කල්යාණ මිත්‍රයෝද, ධර්මයේද, ශූන්‍යතාවේද පුදුම විදියට එන්න පටන් ගන්නවා. ඒ වීර්ය නිකන් සදාචල යන්ත්‍රයක් බවට පත් ඊට පස්සේ යාට වෙන සතිය කඩන්න බෑනේ කාටවත් බෑ. කාටද කිව්ව සතිය කඩපන් කියලා කාටවත් කරන්න බෑ Tamanටත් බෑ. මොකද වීර්ය කිට්ටුනාට පස්සේ ඒ සතිය ආවට පස්සේ තී සතියෙන් ගත කරන මනුස්සයාට ආයේ සමාධිය දීපන් කියලා පන්තු පෙට්ටියට මනුරු දාන්න ඕන කමක් නැහැ. ඒ මනසෙන සතිය කියන්නේ සමාධිය තමයි දීර්ඝ කාලිනව යනවා. එහෙම නැතුව අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නැතුව මොන જાති දඟලන්න ගියත් අපිට කවදාකවත් අපිට යන්න ඕන තැන හම් වෙන්නේ ඔය සම්මා වාචාස ඔය සම්මා කම්මන්ත ඔය සම්මා ආජීව හදන්නත් බෑ යහ කල්පනාවක් නැතුව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව නිසා සීලවන්ත වෙන්න නම් ප්‍රඥාවන්ත වෙන්න. සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවන්තස සීලං සීල පරිභාවිතෝ පඤ්ඤා පරිභාවිතං පඤ්ඤා පරිභාවිතෝ සීල පරිභාවිතං සිල්වන්තයාට විතරයි ඥානෙ තියෙන්නේ ඥානවන්තයාට විතරයි සීලෙ තියෙන්නේ ඒ ඥානෙ මොකද්ද අපි මෙතෙක් කල දුක කියලා හිතාගෙන ඉපු දෙය තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන පරම සැප අපි මේ කාම සම්පatti කියලා හිතාගෙන මේ සැප තමයි ඒකට තියෙන ප්‍රධාන බාධාව කියන මේ සම්මාදිට්ඨිය හදාගත්තා නම් ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙරලෙන්න පටන් ගන්නවා සදාචල යන්ත්‍රයක් විදියට ඉතින් ඒකට මම හිතන්නේ මේ වගේ පිරිසක් ගත්තාම ඒකට තියෙන ප්‍රභාව පින ගොඩක් වැඩිලා තියෙනවා යෝපයන්න දැන් වෙලාවකුත් නෙවෙයි අවශ්‍යතාවයකුත් නැහැ. මෙන්න මේ ටික පිළිවෙලට පෙළගස්ස ගැනීම තමයි අපි මේ වැඩමුළුවට ඇවිල්ලා සම්බන්ධ වෙලා කරන්නේ. ඉතින් මම උත්සාහ කරේ ඒකට අදාළ මේ කරුණු වැටෙන විදිහට කාට හරි යට ගහ ගන්න පුළුවන් දේ ඉදිරිපත් කරන එක. ඉතින් ඒ ඉදිරිපන් හිතපු විදිහට නැත්නම් සරුවචන් වාසේ දායකපු විදිහට තම තමන්ගේ ප්‍රශ්නයකට ගහ ගැනීමෙන් ඔය කියන විදිහට මේ පෘථක්ජන බව තුළ සැඟවිගෙන තියෙන ඒ ආර්යත්වය වහවහ සාක්ෂාත් කරගන්න සියලු දිනාටම ශක්තිය පිටේතයි ලැබීවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් පිටින් સમાપ્ત කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා